මේනිනාංශ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට ආස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරයේ සෝතානං සංවරං භූමි පඤ්ඤායේ තේ පිටියරේති අවසරයි ස්වාමීන් වහන්සේ මෙහිණාන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අජිත සූත්‍රය නැත්නම් අජිතමානෝ පුච්චා කියන මේ සූත්‍රයේ ඒ නියෝජනය කරන සූත්‍රයේ සාරාර්ථය පිටු කරන දක්වන සර්වඥ දේශිත ගාතාවයි මේ ඉදිරිපත් කරගත්තේ යානිසෝතාන් ලෝකස්මින් සතිතේ සංනිවාරේ සර්වචනාසේ ඒ පාණවකගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා සවන්ති සබ්බති සෝතා කියන ඒ මානවකයාගේ නිරීක්ෂණය අනුව මේ හිතේ තෘෂ්ණාදී මේ සැඩ වතුරු හැම දිශාවට හැම අතටම උන්මත්තකව ගලනවා. දිශා හැම දිශාවට ගලනවා. කින්නුතේ සංනිවාරේ කොහොමද ස්වාමීන් වහන්සේ මේක ආවරණය කරගන්නේ මේචල් කරගන්නේ සෝතානං සංවරං රූහි අනේ මේක ඔබ වහන්සේ දන්නවා නම් මේ අසංවිධිත වූ එහෙම නැත්නම් අසංවර වූ මේ ස්රෝතයන්ගේ සංවරය කියන්නේ ඒක කොහොමද සම්පූර්ණයෙන් නැත කරන්න කියලාත් කියන්නේ කියලා. ඒක පිසහරින්නේ කොහොමද කියලා. පිහරද වහලා දාන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි සර්වචනාංශයේ යනෝ මේ ගාතාව සඳහන් කරන්නේ යානිසෝ තානි ලෝකස්මින් ලෝකේ යම්තාක් ඒ ස්රෝතිවත් නම් එහෙම නැත්නම් ඕග යෝග සෝත ආදි වශයෙන් සඳහන් මේ කෙලෙස් ප්‍රවාහ. නැත්තම් ඒ සියල්ලටම සමස්ත උත්තරයක් දෙන්න සර්වචන සඳහන් කරන්නේ යම් තාක් මේ ලෝකේ වගේ කෙලෙස් ප්‍රවාහය ඇත්තේ වීනම් සතිතේ සංනිවාරය. මේ තනි සතිය නැත්නම් මේ සති චෛතසිකය නැත්නම් මේ සති ප ဋ ාණේ සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංගය සහ සත්‍ය මාර්ගංගේ කියලා වශයෙන් විවිධ වරණකීම් වලට ලක් වෙන මේ සතිය තමයි ඒ සියල්ලම නිවාරණය කරන්න පුළුවන් නැත්නම් ඒව ආවරණය කරන්න පුළුවන් දේ. ඉතින් ඒකෙන් අපි ඊයේ මතක් කරගත්තේ මේ සියලු කෙලෙස් වලට වැඩි මේ තනි සති චෛතසිකයේ බලවත් ඒකෙන් මේ ඔක්කොම කරලා දෙන්න පුළුවන්. සෝතානං සංවරං භූමි මේ විදියට මේ ශ්‍රෝතයන්ගේ සංවරය මම කියමි. ඊට පස්සේ මේ විදියට අකීකරු වූ ඡණ්ඩපරස වූ මේ සෝතයන් සංවර කරාට පස්සේ ඒ ටික පඤ්ඤායේති පිටියරේ ප්‍රඥාවෙන් වහන්න පුළුවන් පියන්න පුළුවන් පියන වහන්න පුළුවන් ඉස්සල්ලා මේ නායා මල්ලට දා ගන්න ඕනේ ඊට පස්සේ මල්ලේ කටපදින්න පුළුවන් ඉතින් මේක තමයි සර්වචනාංශයේ අහන ප්‍රශ්න දෙන උත්තරේ ඉතින් අපි ඊයේ මේක වචනාර්ථ සැහැන් ඉදිරිපත් කරගත්තා ඒ අනුව මේ සති චෛතසිකයේ ක්‍රියාවලිය ඒක සති මේ සතිස් බෝධිපාක්ෂික අනුව ගත්තොත් ධර්ම අනුව ගත්තොත් ඒක කාය අනුපස්සනාව කියලා දැසගෙන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන් අනුපස්සනා හතරක් මාර්ගෙන් නැත්තම් සති අට්ඨාන හතරක් වශයෙන් හතර පොලක කියනවා. එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ගමනේ සත්‍විස් බෝධිපාක්ෂික බෝධියට නැමිලා යන ගමන ආරම්භ කරන්නේ සතිය. ඒ සතිය කායගත සති, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන හතර උණේකට වැළෙනවා. ඒ අතරම ඒ සතිය වර එක ඉන්ද්‍රියක් විසින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට සද්ධාව නැති වුණත්, වීර්ය නැති වුණත්, සමාධිය නැති වුණත්, ප්‍රඥාව නැති වුණත් සතියේ සියලු දෙනාම ගොනු කරගෙන නායකත්වය දීලා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍ර නායකත්වයේ දීගෙන ඒකට තවුස්සගෙන පෙරගස්වගෙන යන්න පුළුවන් තරමට ඒ යෝගාවචරයට සති ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒක සති බලයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තට පස්සේ එයා තවදුරටත් ඒ සතිය සති බලයක් වුණාට පස්සේ අසතිය පිළිබඳ තියෙන සැකේ නැති වෙනවා. අසතියට බය නැතුව යනවා. අසතිපත් වුණාට ඒක හදන හැටි දන්නවා. වෙන වෙන විදිහට කියනවා සතිය වගේම අසතිය පිළිබඳවත් එයා වශී භාවයක් ඇති කරගන්නවා. ඉසලා අසතියට බය වෙනවා. ඒක දුර්ලකමක් විදිහට හිතනවා. නමුත් සති බලයක් වඩපත් වෙනකොට මම සතිය ඇති කරන හැටි දන්නවා. ඒ වගේම අසතිය ආවම නොසලී ඉන්නත් දන්නවයි කියලා ඊට පස්සේ අර සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල හරපද්ධතිය වෙන බොජ්ජංගවල සති සම්බොජ්ජංගේ බවට පත් වෙන බෝධිපාක්ෂික ධර්ම නැත්තම් මේ සත්‍ය බොජ්ජංග වල පටන් ගන්නෙම සති සම්බොජ්ජංගේ ඊට පස්සේ ඒක මාර්ගාංග සතියක් බවට සම්මා සතියක් බවට පුරුදු සතියක් බවට සති අංග එහෙම නැත්නම් සති ශික්ෂා බවට පූර්ණත්වයකටපත් වෙනවා. ඒක තමයි මේ යෝගාවචර ගමනේ මාර්ගයේ සඳහන් වෙන ආකාරය. ඉතින් මේ සතිය දැන් මේ අජිත මානව පුච්චා කියන මේ සූත්‍රය සඳහන් කරලා තියෙන නිවාරණය සහ සංවරය පිණිස පාවිච්චි කරනවා. එහෙම නැත්නම් මේ සති සංවරය කියන එක අහුවා දක්වනවා. ඒක ගැන යම් කිසි කෙනෙක් වග බලා ගන්නවා නම් ඒක අවශ්‍ය කරන ඉතුරු සියලුම අඩුම කඩම සකස් කරගෙන ගමන කරලා දෙනවා. ඒක නිසා මට හිතුණා අපි පසුගිය දවස්වල විවිධ විදියෙන් මතු කරගත්ත කල් දමපු මේ සතිය මේ විදිහට වැඩ කරනකොට ඒ සතිය කොහොමද ඒකත් එක්ක සමාධියට සම්බන්ධ වෙන්නේ කියන එක සාකච්ඡා කරන්න ඇත්තටම කියනවා භාවනා ලෝකය කියන්නේ එතන. සතිය ඇති කරගත්තට පස්සේ ඒ සතිය සමාධිය ඇති කර දීම තමයි අපි දකින සාමාන්‍ය පටිච්චසමුප්පාදේ වගේ සද්ධා විරිය සති කිවර පස්සේ සමාධි. ඒව නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ සති සහ සමාධි දෙක අතර තියෙන මේ පෙරටු ගමන පෙර ගමන ඍචී ගමන විස්තර කරගත්තොත් අපි කල්තබු ප්‍රශ්න ඒ වගේම උගදෙනකොට මතුවලා තියෙන ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳිය හැබැයි තීරණයක් විසඳෙන්නේ නැහැ. ඒ මොකද සත්‍ය නිසා සමාධිය ඇති වෙනා වගේම ඊට පස්සේ මේ ඇතිවෙච්ච සමාධිය නිසා ආයත් සතිය වරණගෙන ආපසු ගලණේකුත් තියෙනවා. ඒක පටිච්චසමුපාදේ ඉදප්පච්චේතාව විදිහට වැඩ කරනවා. අපි අද බලන්න හදන්නේ සතිය සහ සමාධිය අතර තියෙන අන්තර් සම්බන්ධතාවය මේක විස්තර කර දෙන්න උත්සාහ කරාට කෙලවරක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මොකද කලින්ම කතාවට කලින් පටන් ගන්න පුළුවන් අපි අපි භාවනා ජීවිතය කරන්නේ පුළුවන් තරම් සතියට කොනහන අතර සමාධිය වුණා දක්වන්න හදන එක තමයි මම යෝගාවචරයේ වශයෙන් දකින යෝග භාවනා ජීවිතයේ අපිට ප්‍රධාන ප්‍රශ්න. අපි යම් දවසක සතිය ඉස්සරහින් කියලා සමාධිය ගැන නොතකයි හිටියොත් ගමන හරීම සැහැල්ලුයි. කිසිම ආතතියක් එන්නේ නැහැ. එන එන හැමදේම Tamange වාසියට හරව ගන්න පුළුවන්. නමුත් ඒක මොකක්ද කියන්න දන්නේ මේ සතිය කොනහලා පැත්තකට දාගෙන හැම වෙලාවෙම මේ සමාධිය ගැන වචනේ ඇහෙනකොටම කුලප් වෙන ලෝකයක් අද තියෙනවා. ඒ නිසා ඒ සතිය සහ සමාධිය අතර මේ පෙන්වන්න හදනදී ඒ සතිය ආසන්න කාරණාව සතියේ හේතුව ඵලය සමාධිය කියන එක ගත්තාම ඒ සමාධිය පිළිබඳව එහෙම නැත්නම් මේ ඒකත්වතාවය ඒකාග්‍රතාවය ඒකත්වය එතන සමතය වගේ කියන දේවල් වලට අගය කරන්නේ නැත්නම් කෙනෙහිලක් වෙනවා. මොකද සතිය අඩු කුලේ මෙතන තියෙන්නේ. උසස් කුලේ ඉන්නේ සමාධිය. නමුත් මේ සතිය අඩු කුලේ දාලා කතා කරලා කමන්නේ. නමුත් ඔක්කොම කරලා දෙන්නේ සතියයි. අනේ ඒ බවට මේ සතිය සහ සමාධිය අතර තියෙන මේ සම්බන්ධතාවය සමහර පොත්පත්වල මේ අජිත මානව පුච්චා කියන ප්‍රශ්න නෙවෙයි. එනත ඒක සඳහන් වෙලා තියෙන සුත්ත නිපාතෙත් නෙවෙයි සංග්‍රහ වෙලා තියෙනවා මේ සතිය වැඩෙනකොට ඒක සමාධිය ඇති කරලා දෙන හැටි. එතකොට සමාධි ಜಾති හතරක් මේ සතිය වැඩෙනකොට සමාධිය හතර ආකාරයකට රූපාන්තරණයට ලක් වෙනවා. ඉතින් මේ කොයි එකද අපි අල්ලන්නේ කියලා බැලුවොත් අල්ලන තැන අහුවෙනවා. මේක මතක තියාගන්න ඕනේ සතිය වැඩෙනකොට සමාධි චෛතසිකයට අනුග්‍රහ හතරක් සිද්ධ වෙනවා. ඒ අනුග්‍රහ හැම එකකින්ම මේ සතිය මේ සමාධිය එහෙම නැත්නම් මේ කියන ඒකාග්‍රතාවය එහෙම නැත්නම් මේ කියන ඒකෝදි භාවය සමතය විවිධාංගීකරණය වෙනවා ඔප්නං වෙනවා ඒක නිසා දිගටම අපි සතිය දියුණුව සඳහා සමාධිය සමාධි දියුණුව සඳහා සතිය වඩන්න ඕනේ ඉතින් අපි ඉගෙන ගත්ත පසුගිය දවස්වල මේ සතිය සති මාත්‍රාවක් නැත්නම් යාන්තම් සතිය නැත්නම් ඛණ්ඩ සතිය නැත්නම් තරුණ සතිය වශයෙන් අඳුනගෙන ඒක දිනු කරගෙන කරගෙන යනකොට ඒ සතියේ අඛණ්ඩ භාවයත් එක්කම සතිය වේපුල භාවයත් එක්කම මේ කියන සමාජයිසිකයේ දොරට වඩන්න පටන් ගන්නවා එන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා මේ අපි සතිය වඩ아가න යනකොට අපි දන්නේම නැතුව නැත්නම් විපස්සනා යෝගාවචරක පැත්තෙන් බලනකොට සතිය වැඩෙනකොට අනිවාර්යයෙන් අපට අතුරුඵලයක් විදිහට සමාධිය වැඩෙනවා සමත යෝගාවචරය එහෙම නැත්නම් අපි කිව්වොත් මේ චේතෝ විමුක්තියට යන කෙනා සතිය ගන්න සමාධිය වැඩිවීමට අවශ්‍ය උපකරණයක් විදිහට අඳුම කරන විදිහට යා ප්‍රශ්න දිහා බලන්නේ සමතයේ සමාධියේ දෘෂ්ටි කෝණය. එනිසා ඇත්තට මේ සමාධිය වැඩිවීම පිළිබඳව උත්සුක වෙනකොට සත්‍ය පිළිබඳ ඉච්ඡර සැලකිල්ලක් කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද කුච්චි සාධනය කරන්නේ කොහොම කරත් සතිය. ඒක නිසා මේ සම්බන්ධතාවය මම හිතනවා අපට අපි චේතෝ විමුක්තිය පැත්තෙන් ගියත් පඤ්චා විමුක්තිය පැත්තෙන් ගියත් අපි සමත යානිකෝ ගියත් විපස්සනා යානිකෝ ගියත් අපි තෘෂ්ණාව නැති කරන්න හැදුවත් අවිද්‍යාව නැති කරන්න හැදුවත් මේ දෙකේ අන්තර් සම්බන්ධතාවය හරහා අපිට යම් ප්‍රමාණයකට විස්තර කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේක අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගොඩාක් වෙලාවට පෙන්නවා මේ සමාධියේ සහ සතිය අතර සම්බන්ධතාවයේදී සමාධියේ තියෙනවා උපචාර සමාධි අල්පනා සමාධි කියලා සමාධිය වැඩෙනකොට දිනු වෙන ක්‍රම ඉස්සලා උපචාර සමාධියට ඉස්සලා මේ සමාධිය සමාධි නිමිත්තක් තනවා වඩා ගන්න හඟ වැඩ කරන යෝගාවචරයට ඒ සමාධි නිමිත්ත ඇති කර ගැනීම පවා නැත්නම් සමාධි නිමිත්තත් එක්ක ආද වීම පවා විශාල ලොකු වෙනසක් ඒ ජීවිතය ඇති කරනවා. ඒක නිසා ඒ ආද වෙන අවස්ථාවත් එක විචිත ගන්න බලා. ඊට පස්සේ ඒකත් එක්ක ඇසුර ඒකත් එක්ක සමීප සම්බන්ධතාවය පවත්වනවා. නමුත් සමාධියේ අවශ්‍ය කරන අර්පණා මට්ටමට, ජීවන මට්ටමට පවතින්නේ නැති වෙලාවේදී ඒ අර්පණාව අවට අර්පණාවේ අර්පණා කියන්නේ ගයක් නම් ඒ gedara මිදුලට උපචාරයටපත් වෙච්ච ඔගේ සමාධියක් යෝගාවචරයට මූල ධර්ම වශයෙන් හමු වෙනවා නැත්නම් ඒක පහු කරලා තමයි අර්ථන සමාධියට යන්නේ. ඉතින් මේ උපචාර සමාධිය තමයි ඒ යෝගාවචරයට අවශ්‍ය කරන මේ කොහොමද කියන්නේ වැදගත් වෙන කොටස තියෙන එක තාම අංග සම්පූර්ණ නැහැ. ඒක සම්පූර්ණ වික්ෂිප්ත වෙච්ච මනසක ඉඳලා අර්පණ සමාධියක් අතරමැද තියෙන සංක්‍රමණ අවස්ථාවක්. මෙන්න මේ උපචාර සමාධියේ ඉඳලා අර්පණ සමාධියට යනකොට මේ යෝගාවචරයට ඒ වෙනස සමාධිය පැත්තෙන් බලලා අංග 10කින් විස්තර කරනවා. ඒ අංග 10 කියනවා දසවිත අපනා කෞසල්‍ය කියලා. දස ආකාරයකින් අර්පණාවට ළඟා වෙන්න තියෙන කුසලතා, දක්ෂතා. එහෙම නැත්නම් ක්‍රමසහ විදි. ඒක ඉන්න වෙලාවේදී මේ උපචාර සමාධිය තාම ඉන්නේ තාම අර්පණාවට ගිහිල්ලා නැහැ. අන්න එහෙම වෙලාවේදී යෝගාවචරණ දැනගන්න පුළුවන් Taman ඉන්න තත්වයට පිරිහෙනවා මේක හරි පැත්තට වැටෙනවා. ආයෙ පිරිහෙනවා ආයෙ හරි පැත්තට වැටෙනවා. ඉතින් මේ නිසා මේ මූල ධර්මය දාන්නවනම් යාට හිතා ගන්න පුළුවන් මෙන්න මේ මේ විචල්්‍ය සාධකයන් විසම වෙනකොට සමබර නැති වෙනකොට මම කියනවා සමාධිය කැඩුනා ඒකාත්මතාවය නැති වුණා සමතේ නැති වුණා මගේ හිත වික්ෂිප්ත වුණා කියලා. ඒක මේ ස්ථිර හානියක් නෙවෙයි අර විචල්්‍ය සාධක දෙකක් තුනක් අසම්බර වෙලා. ඉතින් ඒක යෝගාචර නැවත නැවත භාවනා කරනකොට ආයෙත් අර දෙක සම වෙනකොට අන්න සමාධිය හරි ගියා ඒකත්වය ආවා ඒකෝදි භාවය ආවා කියලා යෝගාවචරයට ඒ දෙකේ සමவாய සමතුලිතය තේරෙන පටන් ගන්නවා. අනේ එහෙම බලනකොට මේ කරුණු 10න් ඉස්සෙල්ලා පෙන්වනවා මේ හිත රාගයේ මේ තමන් භාවනා කරගෙන යනකොට එක්කෝ තමන්ගේ මූල කර්මස්ථානට විරුද්ධව නැත්නම් බාධා කරමින් පැමිණෙන අතුරු අරමුණකට යෝගාවචරය මනාප වෙනවා අපි භාවනා කර කර ඉන්නකොට සද්දයක් ඇහෙනවා. මේ සද්දේ තමයි ප්‍රිය කරන මනාප සද්දයක්. ඒකට රාගය පහළ වෙනවා. රාග පහළ වෙච්ච ගමන් යෝගාචරයට පැදුරටත් නොකිය හිත අර රාග නිශ්චිත අරමුණට රූපය හෝ සද්දය හෝ ගන්ධ හෝ රස හෝ අරමුණු කරනවා කියන්නේම මූල කර්මත්තාන්ට අනදර කරනවා. එතකොට රාගානුපස්ථාන රාගයේ බැඳුනට පස්සේ හිත අනුසේ වශයෙන් බැඳීමක් ඇති කර ගන්නවා. ද්විතීයි අරමුණට නැත්නම් අතුරේ කරමුණට එතකොට ඉබේම තමන්ගේ මූල කර්මත්තානෙ ගිලිනවා සතිය ගිලිනවා එතකොට හිත වික්ෂිප්ත වෙනවා එහෙම නැත්නම් ඒ පහළ වෙන පහයිර අරමුණට ද්වේෂය හටගන්නවා මම මේ කතා කරන්නේ මම මේ භාවනා කරනකොට කවුරු හරි සත්‍යයක් කරා ඒක කතාවක් කරා ඒක නැත්නම් වෙන මොනවාරි කරා එතකොට මේ සද්දකේ ද්වේෂය හටගන්නකොටත් ඒ අර රාගයේ වගේම යෝගාවචරයේ හිත මූල කර්මත්තානෙ ගිලියට ඇදලා දාලා රාගයම වලට ද්වේෂයෙන් බැඳෙනවා මූල දෙවෙනි අරමුණට. මේ දෙක නිසාම යෝගාවචරය කලකොලොප්පන් වෙනවා. හොල්මනකටපත් වෙනවා. ඒක නිසා මතුවෙන බාධාව රාග නිශ්චිත වුණත්, ද්වේෂ නිශ්චිත වුණත්, මනාප වුණත්, අමනාප වුණත් දෙකෙන්ම කරන්නේ සතිය කරලා දානවා. එතකොට සමාධියක් ගන්නවා මූල කරපත්තානේ කියනවා. එචා යෝගාවචරය දැනගන්න ඕනේ මේ දෙක කොයි පැත්තට ගියත් ටාගට් එක ගියත් ද්වේෂයට ගියත් කරුණු දෙක තුනක් කරුණු දෙක තුනකින් මේක දැන ගන්න පුළුවන් එකක් තමයි මූල කර්මස්ථාන සාපේක්ෂ වෙන අරමුණක් පහළ වෙලා ඒක කෙරේ රාගය හෝ ද්වේෂය පහළ වෙලා දෙක තමයි ඒ නිසා මූල කර්මස්ථානයේ හිත ගිලිහිලා තුන ඒ නිසා සමාධිය කැඩලා ඒ නිසා සමාධිය කැඩීම නිසා හෝ දෙවෙනි අරමුණක් පහළ වීම නිසා හෝ මූල කර්මස්ථානේ ගිලිහීම නිසා හෝ දැන් මං නන්නත්තර වෙලා තියෙනවා. පාරෙන් පිට පැටලලා තියෙන්නේ කියලා. ඒ යෝගාවචරය මේවා දැනගන්න පුළුවන් මේ කාරණා વિશે වෛර කරන්න එපා. මේවා කෙලස් කියලා හිතන්න එපා. මට දැන් මේ වෙලා තියෙන්නේ බාහිර අරමුණට හිත ගිහිල්ලා මනාප වෙලා. එහෙම නැත්නම් හිත නොගින් අමනාප වෙලා. ඒ නිසා මට මූල කර්මස්ථානේ ගිලිහිලා මේ කරුණ නිසා මට සමාධිය නැති වුණා. මේක මට වෙන්නේත් ওই විදිහටමයි සරුවචන් වහන්සේටත් වෙන්නේ. ওই විදිහටමයි මිත්‍යා දෘෂ්ටිකටත් වෙන්නේ. ওই විදිහටමයි මේවා ධර්මතා. මෙන්න මේ ධර්මතාවට ඉදිරිපත් වෙනකොට නීනොදකින් කිව්වොත් කවදාකවත් අපිට ධර්මතා තේරුම් ගන්න වෙන්නේ නැහැ. අනිත් එක මේ ධර්මතා පිළිබඳ මේ බණහන වෙලාවේ මොකුත් වෙන්නේ නැහැ. ඒක අස්පනා අපිට Tamande එක වෙද්දිම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්කොත් තමයි වෙනසක් ඇති වෙන්නේ. ආ මෙහෙම වෙන්න නැති වෙන්නේ. ඊට වෙන්න නැති අර පොත කියන්නේ මෙහෙමයි, මේ පොත කියන්නේ මෙහෙමයි කියලා. වමාරකක හිටියට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිද්ධ වෙනකොටම මොකද අපි මූල කර්මස්ථානේ අපි හිතමු ආනපනික භාවනා කරනකොට සද්ද ඇහෙනකොට වේදනයි ඉතිවිලි කියන එක කාටත් තියෙන දෙයක්. ඒක ඇවිල්ලා වදිනකොටම එක්කම නාපයම නාපේ පහළ වෙනක කාටත් බොහොම සුලභ වෙන එකක්. ඉතින් මේ වෙනකොටම ඒ ධර්මතාවය අවබෝධ කරගන්න නම් මේ ධර්මතාවයට නුරුස්නාකම පාන්න එපා. මේක දකින්න වීම නැදකින්න පතන් කියන්නේ නරකයි. සිද්ධ වෙනකොටම දැක්කේ නැත්තම් කිසිම ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ මහජීසයිඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ රාගානුපතිතාන රාගයටපත් වෙච්ච හිත ඒ වෙලාවේදී මට තියෙන රාගයයි ඒ රාගය නිසා මම මේ මූල කර්මස්ථානයේ කෙරෙහි අමනාපයක් පහළලා මේකට හිත ගියා. මගේ හිත වික්ෂිප්ත වුණා කියන එක හරියටම මන්දාරම් වෙලාවක අකුණක් ගහනකොටම ඒ අකුණේ ඡාපය දැකගත්තා වගේ. එතකොට මේ පේනවා මෙන්න මේ ආකාරයට ඡාපය විදුලි ඡාපය විසිරී ගියා. ඒක ඊට චිත්තක්ෂණයට කලින් ලකුණක්වත් පෙන්වන්නේ නැහැ. විදුලි ඡාපයෙන් ෂණේකින් නැතුව ඊට පස්සේ ආහස මොනම ලකුණක්වත් ඉදිරි කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සර පස්සර වෙලා බැලුවට විදුලි ඡාප්පය දැක ගන්න බෑ. එතකොට අපිට කියන්න බෑ මම දැක්කයි කියලා. අපි දන්නවා විදුලි ඡාපයක් ගන්න ඇති සද්දයකුත් එනවා, බාහිරට ආලෝකය පැතිරෙනවා. නමුත් ඒක නෙවෙයි මේ කියන්නේ හරියටම විදුලි ඡාපය යන වෙලාවේදී මේක දිහා බලා ඉන්නවා වගේ අපි හිතේ ලොල් බව ඇති වෙලා අරමුණකට හිත බැඳිලා තමන්ගේ හිතෙන් මූල කර්මත්තානේ හිත පැත්තකට වෙලා සමාධිය නැති වුණා කියන එක පිටහල යුතු ද්වේෂකට යුතු මට හම් වෙච්චි අසුචියක් නෙවෙයි අස්පනා වෙන ධර්මතාවයක් වෙන්න ගන්න. එහෙම නැත්නම් අරමුණක් පහළවට ද්වේෂය පහළ වුණා. ද්වේෂය පහළ වීම නිසාම රාගය වගේ මගේ හිත අරමුණෙන් පිටපැන්න එස සමාධිය නැති වුණා. ඉතින් මේක හිතලා ගන්නත් බෑ. ගියාට පස්සේ මේක සාකච්ඡා කරලා වැඩකුත් නෑ. ඒ නිසා යෝගාවචර කවදාද හිතන්නේ? ඒක වෙනකොටම එතන දැනගන්නවා කිව්වහම ඒක මහා පුදුමාකාර එකලසක් පදමක් එතන තියෙනවා. ඒ වගේම යෝගාවචරයට එනවා වර්තමානයේ අරමුණ පැවැත්විය යුතු තිබීදී මං අතීතයේදී මම මේ කරපු අකුසල් කර්ම හෝ පින් කටයුත්ත කල්පනා වෙලා ඒක මූල කර්මත්තාන්ට වැඩිය රුචියෙන් හෝ අරුචියෙන් එතකොට උද්දච්ච කුච්ච කියන කෙලෙසිත ගැන කතා කරන්නේ කරපු දේවල් පිළිබඳ සතුට අසතුට පහළ වෙනවා. පහළ වෙනකොටම යෝගාචර සදාචාරවාදී වණී මං එහෙම නොකළා නම් හොඳයි නේද? එහෙනම් ඒ වෙලාවේ ඊට වැඩිය දෙකක් ඒ වගේ කරත් හොඳයි නේද කියලා අර ඒ අතීත දේවල් පිළිබඳව කල්පනා කරලා මනාපමනාප පහළ වෙනවා කියන්නේම වර්තමාන අරමුණෙන් හිත ගැලවුණා සත්‍ය කැඩුණා සමාධිය නැති වුණා මේ සමාධිය නැති වුණේ මේ අතීතනාගත නැත්නම් අතීතය මනාපමනාප දෙක පහළ කියලා ඒක දන්නවා නම් ඒක තාම හිත තියෙන යෝගාචරක උපචාර සමාධියේ මුදුවර ධර්මතාවයක් දැනගන්නවා මේක බුදුහාමුදුරු දේශනා කරපු එකක් කාටත් වෙන්නේ එක විදියට දැම්මට අස්පනා අපිට පේනවා හැබැයි මේ දැනගන්නේ උද්දච්ච කුච්ච කියන්නේ මේ දැනීම ඉතාමත්ම වැදගත් මේ බුදුහාමුදුරු කියන උද්දච්ච කුච්ච නෙමෙයි මේ යෝගාචර දැන් අත්විනේ තමන්ගේ අස්පනා වේල උද්දච්ච කුච්ච ඒ වගේම හිතෙනවා ඉස්සරහට දැන් ගිහාට භාවනා කර කර යනකොට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද කරන්නේ? මොකක්ද මේක විසඳන්නේ? ඉතින් අර වර්තමාන මොහොතේ ඉක්මවලා අර මුරුංග ගහට මුදියගත්ත මිනිහා වගේ මේ අනාගතයට හිත ගිහිලා jig සැලසුම් හදනවා. ද්වේෂ පහළ වෙනවා. ආශාවල් පහළ වෙනවා. ඒ හැම එකකින්ම යෝගාවචරය කරන්නේ මේ අනාගතයට ගියේ හිත අභිරමණය කරනවා. අභිරමණය කරනවා කියන්නේ වර්තමානයේ කර ද්වේෂ කරනවා. ඒක එකම ලැබෙන ශාපය තමයි සමාධි කල්යය. ඒකාග්‍රතාවේ කල්යය. ඒකෝද්භාවේ කල්යය. මේ සියලු සංගති වෙද්දී සත්‍ය ආලෝකේ තියෙන්න පුළුවන්. මේකට අවදි වෙන්න පුළුවන්. මේ අවදිය අති ශ්‍රේෂ්ඨ ප්‍රත්‍යක්ෂ ඥානයක්. එනිසා යෝගාවචරය මේ ඥානය මේ වර්ධින හැටි දකින්න අවස්ථාවේදී සමාධියක් තියෙනවා. ඒ සමාධිය තාම අර්පණ මට්ටමට ගිහලා නැහැ. උපචාර මට්ටමේ තියෙනවා. හැබැයි යෝගාචර මේකට වෛර කරොත් ඒ උපචාර සමාධියක් නෙවෙයි වෙන්නේ පිස්සුවක් වෙන්න පටන් ගන්නවා. ජීනිසා ඒක සමාධියක් වෙන්නේ සමාධියක් වෙන්නේ යෝනිසමංස්කාරයක් පොත්. අයෝනිසමංස්කාරේ පෙරොත් කොච්චර භාවනා කරොත් මගේ හිත අන්සිතට අනාගතයට යනවනේ. කොච්චර භාවනා කරා මගේ හිත අතීතයට යනවා මේ කන්දොස් කිරියා මේ කනබින්දම එන්නෙම අවිද්‍යාව හරහා අයෝනිසමංස්කාරය හරහා එතකොට මේක උපචාර සමාධියක් කියන්න බෑ. මේක නයිමල්ලක්. කොට්පොරයක්. දඟලීලක්. නමුත් මේක කවදා හරි මම දැනගත යුත්තක්. දැන් අස්පන අපිට පේනවා මේක දාන්නවා. ඒක නිසා මේ මේ වෙලාවේදීත් මේ දැනගන්න ඥාණයට උරදීපු සමාධියක් තියෙනවා. ඒකට උරදීපු සතියකුත් තියෙනවා. හැබැයි හිත පිට කියලා තියෙන්නේ. හැබැයි මගේ හිත තියෙන්නේ අති අනාගතේ. හැබැයි මම දන්නවා. අන්න මේක මේ දැනටමත් තමන් උපේලා තියෙන මේ දේ අවබෝධ කිරීමට නම් හැකි සංඥාව ධනාත්මක චින්තනය කියලා දැන් ওই තියෙන සංකර වචන වගේ තියෙන එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් දැන් මේකේ තියෙන එක සමාධියක් නේද? උපචාර සමාධිය තාම ඝන බහල වෙලා නැහැ. ඒකේ ඉන්නේ. ඉතින් නිසා මේක නැවත නැවතත් වෙද්දී හොඳට බලාගන්න බලනකොට අපි දැන් නැතුණට ඒකට සතියක් තියෙනවා සමාධියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේම තියෙනවා භාවනා කරගෙන ඉනකොට ඕනකට වැඩි හිත ඇවිසිලා තද තද වීර්ය වැඩිකම නිසා මේ පරමේ වැඩමුළුවේදීව නැත්තම් මේ දවසේදී මේ මේ පරියන්කේදී මම නිවන් දකින්න ඕන කියලා පටිතත් කරගෙන දත් මිටි කාගෙන නටන්න පටන් ගන්නවා. එතකොටත් යෝගාවචරගේ හිත අර වර්තමාන අරමුණෙන් පණිනවා. අතිපග්ගහිතං චිත්තං දැඩිසේ අල්ල ගන්නවා අරමුණ හොද්දටම බලන්න ඕන මම මුලමඳාක හොද්දටම බලන්න ඕන හැම වෙලාවෙම ආසස්පස්සදේ බලන්න ඕන කියලා මේ කර මේ කඩුවක් අතර ගත්තට පස්සේ ඒ කඩුව සුකනමේ විදිහට හසුරවන්න බැරි නම් කඩුව අමෝරා ගත්තොත් කදාකත් කඩු සටනක් කරන්න බෑ නිසා කඩුව ගිලිහෙන්නේ නැති විදිහට අල්ලන්නත් ඕනේ. හැබැයි සුකනම වෙනවා. සුකනම නැතුව කඩුව අටන් කරන්න බෑ. ඉතින් දෑතිම මෝරගෙන අමෝරගත්තොත් එම කඩුව අර මනසට තල්ලු කරලා මරත හැකි වෙනවා. කඩුවෙන් අනින්න ඕන කමක් නැහැ. මේ වගේ මේක අර මොකಾದ මොකද්ද බදාගත්තා වගේ අරමුණ අල්ල ගන්න හදනවා. අල්ල ගන්න හදනකොට පයි. ඒ නිසා දැඩි වීර්යය තිබුණොත් අතිපග්ගහිතං චිත්තං විකම්පිතං සමාධිත පරිපන්තෝ සමාධි කල්යය. ඒ වගේම තමයි යෝගාවචර ඔය ආවට ගියාට ලෙඩ කපට වැලකන්න වගේ එක ආකාරණපාන මෙලිය කරනවා ආය වටපිට රවුමක් ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා ආනපානයක් බලනවා ඒව කරන්න ගියාම හිත සීතල වෙලා උත මේ තීන මිදෙට වැටිලා සීතල වෙලා එතකොටත් අරමුණේ ඉන්න බෑ එතකොට උත්තර මේ තීන මිදෙට වැට දෙන්නේ නැතුව මේ වගේ ඇවිස්සෙන්නේ නැතුව සමමත්තමේ සතිය නැති වෙලාව අපිට හොඳයි කියලා. නමුත් ඒක මගේ තියෙන ඇවිස්සිලා කියලා දැනගන්නවා නම් ඇවිස්සිච්ච වෙලාවේ අකුණු විදුලි කොටනකොට මේ විදුලි ශාපයක් යන්නේ වගේ කියලා. ඒකට සතියක් තියෙනවා, එතන සමාධියක් තියෙනවා, එතන ප්‍රඥාවක් තියෙනවා. ඒක තව අර්පණා මට්ටමට ගිහිල්ලා නෑ. හැබැයි Taman දන්නේ. එතන ධර්මතාවයක් වැටෙනවා. ඒ වගේම නිදිමතට යනකොට ඒක හරි අමාරු විස්තර කරන්න. Taman තේරෙනවා මේ සීතල වේගණ යන හැටි හිත මිදෙන හැටි බටර් ටිකක් ෆ්‍රිජ් එකට දාපුවම මිදෙනවා වගේ ජෙලි එකක් ෆ්‍රිජ් එකට දැම්මම පස්සේ සෙට් වෙනවා වගේ මේ සීතල වේගන යනකොට Tamante ඒක දැනගන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක් නන් නෙවෙයි හැබැයි මේ වගේ දරුණු දෙයකට හිත නැමිලා ගමන් කරන හැටි දැනගන්නකට අමතර සත්‍යයක් තියෙනවා අමතර සමාධියක් තියෙනවා. අමතර ප්‍රඥාවක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී මේ සතිය, මේ සමාධිය තාම ස්ථාවර වෙලා නැති වුණාට මේ එහාට පැනිනවා මෙහාට පැනිනවා මේ අවස්ථාව යෝග ජීවිතය ඉතාම වැදගත් අවස්ථාවක්. මේක තමයි ඒ හරියට දෙන්න බැඳලා නැහැ දැන් නම් ප්‍රසිද්ධ කරලා ඉන්න වෙලාව. හරි වටින වෙලාව මේක. මේ වෙලාවේදී එකිනෙකා පිළිබඳ පිළිබඳ හිත හොඳටම තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක් මේක වෙනකොට මේ වගේ හිත වර්ග සමාධියනවා වර්ග නැති වෙනවා මේ වගේ වෙනකොට මේකට කරන අනුග්‍රහයක් තියෙනවානේ. දැන් මේක යහපැත්තට දාගන්න එපායි. මේ අනුග්‍රහයට කියනවා සමත අනුග්‍රහිතය කියලා. සමාධිය ඇති කිරීමට කරන අනුග්‍රහිතය. මේ අනුග්‍රහිතයට කියනවා දැන් සාමාන්‍ය පොඩි වචනෙන් කියනවා නම් මේ වගේ වෙනකොට තමන්ගේ නිදා ගන්න ක්‍රමය, ආහාර ගන්න ක්‍රමය, නාන ක්‍රමය පසුබිම වෙනස් කරන්න එපා. වෙනස් කරපු ගමන් මේක සම්පූර්ණයෙන් අවුල් වෙනවා. නිසා මෙවැනි දේ වෙනවනම් ඒ තැනම ඒ කාලසටහනෙම ඒ විදිහටම මධ්‍යස්ථ ආහාර ගැනීම නෑම නිදා ගැනීම කරලා ඒ විචල්්‍ය සාධක තහවුරු කරන්න කියන. තහවුරු කළා මේක දැන් මේක චපලනේ වරක විශ්ිනවා වරක සීතල වෙනවා. වරක රාගයට වෙනවා වරක ද්වේෂයට වෙනවා වරක අනාගතයට වෙනවා වරක අතීතයට යනවා. මේ වෙලාවේදී ඒ විචල්්‍ය සාධක පිළිබඳව මනා දැනීමක් කාලානුරූපව කරන්න නම් අතිරේක විචල්්‍ය සාධක මේකට එකතු කරන්න බෑ. එතකොට සංකර වෙනවා. මේක දිගට කරගෙන කරගෙන යනකොට වරින් වර යෝගාවසයට එක ලක්ෂණ දැන් හම්බ වෙනවා. වරින් වර අවිසල දැන් හම්බ වෙනවා. එතකොට මේ පරිපන්ත ධර්ම මේ පාදක ධර්ම යුගල තුන පිටිබන්ධව යෝගාවචරයා තමන්ම මේක හසුර ගන්න බැරි තාක්කල් ඒ යෝගාවචරය ආයුධත්ක පොරබඳ වඩුවෙක් වාගේ අර කොනකට මේක පාවිච්චි කරනවා ඉතින් ඒක නිසා වඳුරට දැලිපිය වුණා වගේ තුවාල කර ගන්නවා වැරදි අදහස් පහල කරනවා දේවල් පිළිබඳව ස්ථිරසාර නැහැ හැබැයි තාමත්ම වැදගත් අවස්ථාවක පහු කරන්නේ අන්න එහෙම ඉන්න වෙලාවල් වල වරින් වර මෙවැනි තත්ත්වයටදී සතිය වාසිදායක අවස්ථාවක් සමාධි වාසිදායක අවස්ථාවල් ප්‍රඥා වාසිදායක අවස්ථාවල් වෙනවා ඒ වගේ අවස්ථා හතරක් විශේෂයෙන්ම මේකින් ටිකත් එක්ක මේ පරිසම්පදා මාර්ගය කියන පොතේ සඳහන් කරලා තියෙන මේ දසවිධ අර්ථනා කෞශල්‍ය ගැන කතා කරනකොට මේ කියන කරුණු හයත් එක්ක දාන වස්සකපට්ඨානේ ඒකත්තං ඡාගාදි මුත්තාණං කියලා. Tamanට මේ දේවල් කර කර ඉන්නකොට මේ මේවා තියෙන තාම පටල වෙලා නැහැ. එහාට මට නලිය නලිය ඉන්න වෙලාවක Taman සමහර වෙලාවට මෙතෙන්ට එනකම් කරපු කැපකිරීම ටික මතක් කරනකොට මම මේ මේ ආකාරයෙන් දන් දීලා තියෙනවා මම මේ මේ ආකාරයෙන් සිල්ලා කළා තියෙනවා මම මේ මේ ආකාරයෙන් මගේ චංචල නිචල දේවල් අතහැරලා තියෙනවා කියලා ඒ ත්‍යාගයේ සීපත් වෙනකොටම ඒක යෝගාවචරයට ලොකු ඉදිරි ධෛර්යයක් ඇති කරලා දෙනවා ඒක ඡාගාදි මුත්‍රාණං කියලා කියන්නේ මේ අතහැරපු මෙතෙක් මේ දේ කරන්න මම කොච්චර දේවල් අතහැරියද කියලා යෝගාවචරයට සෞඛ්‍ය සම්පන්න කල්පනා වෙනකොට අර එකලස දුරති කියන්න පටන් ගන්නවා. එකලස් භාවය එහෙම නැත්නම් ඒකෝදි භාවය සමාධිය සමතය එකලස් වෙන්න පටන් ගන්නවා. ඒක වාසියට හිටිනවා. ඉතින් එතකොට යෝගාවචරයට අලුත් වීම සඳහා කාරණා ගොඩක් සකස් කරගෙන තිබුණා නම් ඒ සකස් කරපු හැම දෙයක්ම යෝගාවචරයේ වාසියට හිටිනවා. ඒ නිසා යෝගාවචරය වෙනකොට භාවනා කරනකොට පුළුවන් තරම් මේ වගේ අවස්ථාවක් ආවොත් තමන්නගේකට ඇති වෙන්න පිහින් නැත්නම් කුසලතා නැත්නම් කැපකිරීම එහෙම නැත්නම් මේකට හිත අලුත් කර ගැනීම පුළුවන් තරම් කරලා තියෙනවා නම් ඒක සම්ප්‍රදාන කෝලෝ යාගෙන් ඒකට අනුග්‍රහයක් ලැබෙනවා. ඒකත් ඒ වගේ දාන වස්සකුපඨානේ නැත්තම් කියලා කියන තමන් කැපකල දේවල් ගැන කල්පනා කරනකොට එන කුල්මත් භාවය හරහා එන සිලිලාරය හරහා එන සමාධියක් තියෙනවා. මේක සාමාන්‍ය භාවනා නොකරන අයට පවා ලොකු දානයක් දීපු වෙලාවක එහෙම නැත්නම් ඔගේ ලොකු කැපකිරීමක් කරපු වෙලාවක තමයි විශාල ප්‍රසාද හිත් පහළ වෙනවා. එතකොට අර රාගයේ ද්වේෂය අධික වීර්ය සහ අඩු අඩු වීර්ය අචිතනකට දුවනකදී භාවනා කරලා නෙමෙයි මෙල්ල වෙන්නේ කීකරු වෙන්නේ මේ ඡාගය තමන් කරපු දැඩි කැපකිරීම දැඩි ත්‍යාගය සිහිපත් වෙනවර ඔක්කොම කීකරු කරගෙන ඔක්කොම පෙළගස්සගෙන යන වෙලාවක් එනවා ඉතින් ඒක අපි භාවනා ජීවිතයේ ඉස්සලා බොහෝ විට දක්ලා තියෙනවා සද්ධාවන්තයාට මේව සාමාන්‍යයෙන් පහල වෙනවා. ඒ කෙනාටත් හොඳට භාවනා කරන කෙනෙකුට කරන්න පුළුවන් වික්‍රම කරන්න පුළුවන්. හැබැයි తాවකාලිකයි. ඒකලස තියෙන තාක්කල් යාට තේරෙන පටන් අර ගන්නවා මේ හිතේ භාවනා කළා කී කරුණ කරුවාට කී කර කරුණ හිතක තියෙන එකලස් භාවයෙන් පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ශ්‍රද්ධාවන්ත පුද්ගලයාට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් ආගමනුකූලයි. ඒක අබුද්ධෝත්පාද කාලපවාවල දෙන්න පුළුවන්. භාවනා නොකරුවා එකක් දෙන්න පුළුවන්. නිසා මේ සමාධිය කියලා කියන්නේ මහා ලොකු එළවෙන් ආපු දෙයක් නෙවෙයි මෙලොවම තියෙන එකක් භාවනා නොකර ගන්න පුළුවන් එකක්. හිතේ තියෙන චෛතසිකය. මේක පෙළගස්ස ගන්න ඡාගාති මුත්‍ය නැත්නම් තමයි දීපු දාණය පිළිබඳව කරම පින්කම් පිළිබඳව අපි සින මුදිතාව අනුමෝදනාව මේක වටිනාකමක් වෙනවා. ඒත් ඒක භාවනා ජීවිතයට අදාළ නැහැ. මේ පිටනන්නේ පසුබිම. ඊට පස්සේ සමාධි නිමිත්තුප්පඨාන ඒකත්තම් කියලා යෝගාවචරයට අර රාගය නිසා පිට ගියත් තමන් ගැනලා අරමුණේ තියෙනවා. ද්වේෂය පිට අපිට ගියත් බොහෝම අනුකම්පාවෙන් අරමුණේ හිත තියෙනවා. අතීතයට හිත ගියත් ආපහු ගැනලා වර්තමානයේ තියෙනවා. අනාගතයට ගියත් වර්තමානයේ තියෙනවා. හිත විශ්වන වර්තමානයේ තියෙනවා. මූල කර්මස්ථානයේ තියෙනවා. නිදිමතට ගියත් මූල කර්මස්ථානයේ තියෙනකොට සමහර වෙලාවට මූල කර්මස්ථානයත් එක්ක හාදකමක් හට ගන්නවා. යාලුකමක් හට ගන්නවා. මේ හැමදේම වාරණය කරගෙන සංවර කරගෙන මූල කර්මස්ථානත් එක්ක ඉන්නකොට මේ මූල කර්මස්ථානය පිළිබඳව හිත සංඥාවක් ගන්න. ලකුණක් තියාගන්න. අපි පොළකට ගිහිල්ලා බඩු ගන්නකොට ගොඩාක් බඩු තියෙනවා. ඒ බඩුවේදී මම දැන් ගන්න මේ බඩුවයි කියලා. අපි යම් වෙලාවක එකට හිත හදාගත්තට පස්සේ ඒ බඩුව පිළිබඳව අපි විශේෂයෙන් සලකුණු තබා ගැනීමක් කරනවා. ඊට පස්සේ අපිට ඕන නැවත නැවතත් ඒකට හිත යොදන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ භාවනා කරගෙන යනකොට මේ නිමිත්ත එල්ලවීම සලකුණු කරන හිතේ යම් ප්‍රමාණයක සංඥා වර්ගයක් නිමිති වර්ගයක් හට ගන්නවා. එතකොට නිමිත්ත කියන වචනේ දෙව්පිලක දෙවිලක පාවිච්චි විදිහකට පාවිච්චි කරන එකක් තමයි ආනාපාන නිමිත්ත කියලා එකක් තියෙනවා. ආනාපාන භාවනාවේදී හුස්ම හැපෙන තැන නාසිකාග්‍රය හෝ උඩුතොල අපි කියන ආනාපාන නිමිති කියලා. ආනාපානත් එක්ක හොඳට හිත එක ගානට සමාන්තරව සුහදව යාළුව ගමන් කරනකොට ඔන්න හිතේ සැහැල්ලු ගතියක් එන්න පටන් ගන්නවා. ආලෝකය එන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් Tamanne තීරෙන්න පටන් ගන්නවා දැන් මේ මට ආනාපානත් එක්ක ඇසුර වැඩි වෙන්න පටන් ගත්තා කියලා. එතකොට හිතෙත් දැන් ආනා අනික්‍රමණයකට ගියේ නැතය ආනාපානෙත් එක්කය ඉන්නේ කියලා මේ හිතේ සමාධි නිමිත්තක් හට ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ දෙන්න අතර පිටිබඳ සිතක් පහළ වෙනවා. මෙන්න මේ සමාධි නිමිත්ත නිසාත් ඒ යෝගාවචරගේ හිත අර අතීතයට දුවනවා අනාගතයට දුවනවා අමතක වෙලා හරියට මැදමාවතේ ගමන් කරන්න පටන් ගන්නකොට කියනවා සමාධි නිමුත්තු ප ဋ ාණේ එකත්තන් මේ ආදිචිත්තමණ යුක්තාණං මේ සම මේ සමතේට උරු සමත උරුවක් ඇති සංසාරගතව සමත භාවනා යන්නේ කරාට මේ නිසා මේ ආනාපානේ නිසා ඇතිවෙන මේ නිමිත්ත එයාට පෙරමගක් ගමන් කරුවා වෙනවා එයාට මේ පහන් කරනවා පාඩපත් වෙනවා ඉතින් ඒ නිසා එයා දන්නවා මේකේ ඉන්න තාකල් අතීතෙට ගිහිල්ලත් නැහැ. ඉතින් අනාගතෙට ගිහිල්ලත් නැහැ. අධික වීර්යයක් නෙවෙයි, අව වීර්යකුත් නෙවෙයි. නින්දට වැටිලත් නැහැ. ඒ වගේම මනාපයක් පහළලත් නැහැ, අමනාපයක් පහළලත් නැහැ කියලා එයාගේ කතාව, එයාගේ කමඨාන් සුද්ධ කිරීම විස්තරය හැම වෙලාවෙම කියන්නේ ආනාපානයට එල්ල වෙච්ච ගම තමයි හිතට දැනෙන්න පටන් ගන්න ක්‍රමය. ඒක ඒක නිමිටි කරන හැටි. ඒකට තියෙන සලකුණ. හිත ඒක බලවත් වෙනකොටත් එයාට සමාධියට අක්ෂග්‍රාහී විදියට අර අර උපචාර තිබුණ සමාධිය අර්පණ සමාධියකට බැසගත් සමාධියක නැත්නම් ගෙමිතුල වටේ ඇවිදවිද හිට මිනිස්සයා ගෙට ගෙවදිනවා වගේ සමාධියේ දියුණු භාවයකට එන්න පුළුවන්. ඒකට අපි කියනවා සමත සමාධිය කියලා. එතකොට ඒ ඇති වෙන ඊටි සහැල්ලුවට අංග සම්පූර්ණ නැති වුණත් චේතෝ විමුක්තියක් කියලා කියනවා. හිතේ අතෑරපු දේවල් අතීත අනාගත ගැන මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඒව නැතුව හිත අරමුණේම පිහිටීම නිසා හට ගන්නා වූ එකඟ භාවයක්. ඒකත් ඒකත්වයක්. ඒකාග්‍ර භාවයක් හට ගන්නවා. එතකොට යා ඒක තමයි මුල් කරගෙන ගමන් කරන්නේ. නැත්නම් සමාධිය මුල් කරගෙන ගමන් කරනවා. නමුත් මේක ඇතුව හෝ නැත්නම් මේක ඉක්මවලා හෝ සමහරකට තේරෙන්න පටන් අර ගන්නවා. මේ අතීතයට දුවන හිතත් ඇති වෙනවත් එකම නැති වෙනවා. ඒ තමයි ඕන නම් ආය මූල කර්මත්තක් වෙන්න පුළුවන්. අනාගතයට දුවන හිතත් ඇති වෙනවා පැත්තකට බාධක වුණාට ඒ ඇති වෙනත් එකම නැතිවීමක් තියෙන තියෙන නැතිවීම දකිනකොට මට ආයෙත් ඕන මූල කර්මත්තක් වෙන්න පුළුවන්. මගේ හිතේ ඇවිස්සීම හට ගන්නවා. ඇවිස්සීම හට ගන්නා සුළු දෙයක් නම් ඇවිස්සීම නැති වෙන සුළු දෙයක්. ඒස ඇවිසීම නැති වුණාට පස්සේ ඔකට නඩු කිය කියා රණ්ඩු කරන්න ඕනේ මේකේ බිඳියම් බලනකොට ආයෙත් මට එන්න පුළුවන් මොන කර්මත්ත. ඒ වගේම නිදි වෙන ගතිය තියෙනවා. සීතල වෙන ගතිය, කිරණ ගතිය. මේක හට ගැනීම නම් හරිම මුස්පෙන්තු, හරිම කාලකන්ණී, හරිම කෙලස් බරිතයි. නමුත් මේක මේක විශ්ීම නැති වෙන වෙලාවක්. ඉතින් මේ නිදිමතකමේ භංගය බිඳියම් බලනකොට එයාට පේනවා මේක නැවත මූල කර්මත්තාන්ට යන්න දොරටුවක්. ඒ වගේම රාගය හට ගන්නවා. බාහිරින් අර වෙන අරමුණ වලට හෝ වෙන මොකකට රාගය. මේ රාගය කියන එක හට ගැනීම නම් අපිට බාධකයක් තමයි. ඒක නම් අපේ කරදරයක් තමයි. නමුත් මේ රාගයේ ස්වභාවයක් තමයි හට ගන්නා සැහැවියතා වූ රාගය එහිම භංගයක් එක්ක තමයි පහළ වෙන්නේ. ඒ නිසා මේ පුද්ගලයා හට ගැනීම පිළිබඳව කතා කරන්න යන්නේ කොච්චර බලවත් රාගයක් වහනද නැතිවීමේ ලක්ෂණය බලනවා. ඒ වගේම ද්වේෂ පහළ වෙනවා. දාඩිය දාන ධර්මිත කන කේ කියන ද්වේෂයක් වෙනවා. එතකොට එයා දන්නවා ද්වේෂය හට ගැනීම පැත්ත අපි යක්ෂෙක් කරනවා. අපි බොහොම කිපෙන සුළු තත්ත්වයකට වෙනවා. නමුත් මේ කොච්චර ද්වේෂයක් ආවද දිගට ඉන්න බෑ. දැන් නැති වෙන සුළුයි. මේ නැතිවීම මට නැවත මූල කර්මස්ථානට යන්න රුවන් දොරටුවක් වඩපත් වෙනවා කියලා මෙයා මේ බාධකයන්ගේ භංගේ බලනවා. මේකට කියනවා විපස්සනා කියලා. ඉතින් මේක කරන්ට මූල කර්මස්ථානයේ සුබපැත්ත බලලා ඉවර වෙලා කරන්න ඕනේද? එහෙම නැත්නම් කෙලින්ම බාධා කරන්න එන එකනගේ අසුබ පැත්ත, භංගේ පැත්ත බලලා කරන්න පුළුවන් ද කියන එක තමයි අපිට තියෙන රණ්ඩුව. අපිට තියෙන ප්‍රශ්නේ අපි සමතේ ඉඳ මේ වැඩේ කරගෙන යන්නේ විපස්සනා වෙන්න කියලා. ඉතින් මේකට සර්වචන් වහන්සේ සාධාරණ දෙන උත්තරේ තමයි සමහරෙකුට පුළුවන් මූල කර්මස්ථානට පිළිගිරීම හරහා මූල කර්මස්ථාන ඇසුර ලං කර ගැනීම හරහා මූල කර්මස්ථානෙම නිමග්න වීම හරහා අනිකුත් ඒවා නිලීන භාවයටපත් කරලා සමත පූර්වංගම ගිහිල්ලා මේ ඇති වෙච්ච අල්ලපනල්ලේ පස්සේ කල්පනා කරන්න පුළුවන් මේ අයින් වෙච්ච රාගය, ద్వේෂය, අධික වීර්ය, අවවීර්ය, අතීතනාගත වගේ දේවල් දිදෙන සුළු ගතියක් තියෙනවා. ඒ එනකොට නම් මේ විභූෂණ පාගන ධාත්මිටි කාගන කන්‍යම් මරණ්‍යම් කියලා එන්නේ. හැබැයි ඔක්කොම නැසෙන සුළු. ඒ ඒකෙම තියෙනවා ගතියක්. එයා ඒක බලනවා. ඉස්සෙල්ල කරන්නේ අරමුණත් එක්ක යාළු වෙලා ඒ පතන මේ ඉඳගෙන මූල කර්මස්ථානත් එක්ක යාළු වෙලා ඒ පතන මේ ඉඳගෙන ඒකට බාධා කරන දේවල් භංගේ බලනවා. තව කෙනෙකුට පුළුවන් එන එන බාධක ධර්මයේ භංගේ බැලීම හරහා මේ බලන පදනම වෙලා තියෙන මූල කර්මස්ථානේ ඒ නිසා භංගයේ බල බලයි නෝඩ තමයි තේරෙනවා මේ බීම තමයි ඉන්නේ මූල කර්මස්ථානේ එනේනදී භංගේ බලනකොට ඉන්නේ මූල කර්මස්ථාන ඒකට කියනවා විපස්සනා කියලා ඉතින් මේ සෙල්ලක්කාර සමාධියක් තියෙන එක පැත්තක අනිත් පැත්තේ සම්ප්‍රදාන කුල සමාධියක් මේ දෙකම සත්‍යාලෝකේ නැත්තම් කරන්න බෑ මේ සත්‍යාලෝකේ දෙපිට පැති දෙක ද්වේතාවය ඉතින් සමහරු භංග බැලීම හරහා මූල කර්මස්ථානයේ තියෙන ශාන්තිකර තත්ත්වයේ දැකීම විපස්සනා මූලකව සමතේට යනවා මූල කර්මස්ථානයේ තියෙන ශාන්තිකර තත්ත්වයේ දැරලා ඒකේ පතන මේ ඉඳගෙන බාධා කරන දේවල් වල භංගේ පස්සේ බලනවා නම් සමත පූර්වංග විපස්සනා කරනවා මේ දෙක යුගනන්දව යන්න පුළුවන් එක්කෙනෙකුටම මේ දෙක නුගයන්ත ඉතින් මේ නිසා මේ දෙක දෙපිලක් බෙදලා කඳවුරු බෙදගෙන රණ්ඩු කරන්න නෙවෙයි සරුවචනස් මේක දේශනා කරලා තියෙන්නේ මේවා හට ගන්න තැන විතරයි ප්‍රශ්න තියෙන්නේ හැමාර එකයි ජසමතෙන් පටන් ගන්න ගියත් විපස්සනා පටන් ගන්න ගියත් මේ ලබන නිවනේ හෝ එමෙත මේ අන්තිමට කියන ප්‍රඥාවෙන් මේ වහලා දාන එක කිසි වෙනසක් නැහැ ඒක නිසා අපි මේක පිළිබඳව නහර පුප්පගෙන රණ්ඩු කරගෙන අහා යවිදින්න පටන් ගත්තොත් මට තියෙන සමත නැමියාවක්ද මට තියෙන විපස්සනා නැමියාවක්ද ඉතින් මේක බලා ගන්න කෙනෙක් නැහැනේ මේකට යන්ත්‍රයකුත් නැහැනේ ඉතින් ඒක නිසා බහ ගන්න විදියක් නැහැනේ මේ භාවනාවට මොකද මට ඕන එක සැරේම හරි වැඩේ කරන්නයි ඒ නිසා කවුද ඉන්නේ මේ ලෝකේ මම සමත යානිකේද්ද විපස්සනා යානිකේද්ද කියලා එන්නදාම ගණන් කර කර කොට ඉඳගෙන පීනන්න හදන පිළිස් තමයි ගොඩාක් ඉන්නේ ඒක වැඩි උගතුන් අතර මේ ප්‍රශ්නේ තියෙන්නේ උගතුන් අතර. මේ ධර්මයේ නිසා ඇති කරපු මල අච්චාරුවක්. එතකොට කරන්න ඕනේ කොහොම හරි සමතේ හරහා මේ පැත්තෙන් කියත් එකයි, මේ පැත්තෙන් කියත් එකයි බලලා මැට්ටේ උනත් කමන්නේ බියවලනවන මොච්චර ඕන කරන්නේ. ඉතින් මේ බලලා මේ පර්සියන් කැට් කෙනෙක්ද නැත්නම් මේක කැලින් ආව වල් බලලෙද්ද වල් බාවෙද්ද කියලා අපිට ඔක ප්‍රශ්නයක් නැහැ. මේකට තියෙන රණ්ඩු දිහා බලනකොට චැක් කියලා හිතෙනවා. ඒක ලස්සන වැඩේ මේක තියෙන්නේ මේ උගත්කම කියන රෝගේ තියෙන අයට. අනික් අයට ඒක නෑ. ඒ නිසා ඒ ඇත්තෝ එක පැත්තෙන් බලන්න හොඳයි. ඔය කින්ද කහ සමාධිය නැත්නම් මොන මොන සමාධිය නෑ. සමාධිය තියෙන සමාධිය තියෙනවා. උගතට යන්නේ. ඇයි එහෙම වුනේ? මට මොන වුණත් නැති කරන මේක දැනගන්න ඕනේ කියලා ඉතින් අර ඊතලේ අයින් කරන වෙනුවට මේ ඊතලේ විද්‍යවන්තකාරයේද මේ ඊතලේ තිබුණේ පොළොන් විසද නයි විසද උතුරු දිශාවෙන්ද වෙත්තේ දකුණු දිශාවෙන්ද වෙත්තේ කියලා ඊතලේ හැම තියාගෙන ඉතින් කතා කතා කන්න පැලෙන දෙයක් ගහලා කට වහලා ඊතලේ ඇදලා දාන එකයි කරන්නේ. ඉතින් එච්චරම ඇත්තට කර්මත්තානාචාරවල ඇත්තට ගට්ස් නැහැ. මොකද ඒක අනුගේ ජීවිතයට ඇඟිලි ගහිලක් නේ. සරෝජනාංශය කියන්නේ මේ තරමටම මේ අවිද්‍යාව මේ තරමටම විශේෂම මිච්ඡාපටිපත්‍ය විද්‍යාව. ඇත්ත දේ නැත්ත කියලා හිතන නැත්ත දේ ඇත්ත කියලා හිතන අපි ඊයේ තේරුම් කරගත්ත මේ ශ්‍රද්ධා රුචිය අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජහන කන්ති කියන මේ පහ මෙවිතින මේ චපල වංචනික බව දන්න කෙනෙක් ඉන්නවා නම් මේ කෙලෙසට උඩ කිලි දෙන්නේ පොහොර දාන්නේ මේක මම යන්නේ සමතේ ඉඳ විපස්සනා කියලා. ඒකෙන් කියන්නේ මේ සමත විපස්සනා කියලා දෙකක් නැතය. එහෙම දෙයක් බුදුහාමුදුරු කිව්වේ නැතේ කිය. ඒක විග්‍රහ කරන්න පුළුවන් සමත පූර්වංග විපස්සනා විපස්සනා පූර්වංග සමති කියලා. මේ දෙකෙන් කොයි එක ආවත් Tamanට කරන්න තියෙන්නේ දැන් මම වගේ පුද්ගලෙක් බලන හැටි මේක සති ධාරාව අඛණ්ඩ නම් ඊටු ටික අනිවාර්යම සිදුවි. ගල හොඳ නම් අපරූකහක් අපේ. ඒක වග කියන්න පුළුවන් නම් ඒක සමතනුග්‍රහිතට විපස්සනානුග්‍රහිතට දෙකටම වැටෙනවා. ඒක ඉක්මවල ගිහිල්ලා මේ සමතයට තියෙන ලෝභකම මේ සමතයට තියෙන ඇබ්බැහිය මේ සාමාන්‍ය ලෝකේ තියෙන මේ නරක ඇබ්බැහිය වලයි මේකේ වෙනසක් නැහැ කියලා මට හිතෙනවා. බොණ්ඩ තියෙන ආසාව, සූදු කෙලින් තියෙන ආසාව, ස්ත්‍රී දූෂණය මේ වගේ ඇබ්බැහි රාශියක් ලෝකේ තියෙනවානේ. මේක නිසාම මේක මේක මේක විසාම මේ මේක පටලවගෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ කවුද අපේ කාල් මාක්ස් කිව්වා ආගම කියන්නේ අබ්බින් වගේ જાතියක් ඕක කාපු යක්කු තන්නේ කරම අන්තභාග. ඒ නිසා ආගම අයින් කරලා දාන්න. මොකද ආගම යන්නේ මේ හැමතේ පස්සේනේ. ඉතින් මේ මනස මේ හැමතේට යෑම හරහා ප්‍රඥාවලිය පාග ගන්නවා. අනිවාර්යයෙන්ම සමතේට යනවා කියන්නේම වලිගේ පාග ගන්නවා. ඉතින් ඒ වෙලාවට කරන්න තියෙන්නේ වලිගය ගසා දාලා නැවත වාඩි වෙන්න ඕනේ. එතකොට ඔන්න රිදෙන්නේ නැහැ. නැත්නම් මේ වාඩිලා ඉන්නේ වලිගයේ හැමතේ මේ මේ වලිගය උඩනේ. ඉතින් මේ නිසා මේ අදේවවාදීන් එහෙම නැත්නම් මේ තර්කයට කතා කරන එක නම මේ භාව ආගම කියන්නේම අංශ භාගයක්. මොකද ආගම කියන්නේ මේ සමති උපේක්ෂය. ඒ නිසා මේක සූස්තියක්. මේක අභින්. ආගම අබින් කියලා කිව්වා මං හිතන්නේ අපි භාවනා කරන කෙනෙක් දැකලා කියන්න ඇත්ද කියලා මට හිතෙනවා මේ මෙයා කාල් මාක්ස්. ඒ මම මියා භාවනා කරුවේ නෑනේ. මේ ලංකාවෙන් ගිය කෙනෙක් හම් වෙන්නේ නැහැ. ගියලා කියන්නේ නැති අනේ අනේ පිස්සු ඕකට වැඩිය හොඳයි මේ සමහිත පවත්තපන් භාවනාවට මෙපිට ඔය දාහනය දීලා දීලා කරා නිකන් හිටපන්. ඕකට කරන්නේ ගිය ගමන් ඒකාන්තයෙන්ම අර පැත්තට නතු වෙන ගතියක් තියෙනවා. හැබැයි මං හිතනනම් කියනවා කාල් මාක්ස්ට ඒ ගොයියෝ ඔබ එහෙමම හිතන්න එපා මම වගේ පිස්සොත් තියෙනවා මට කිසිම සමාධියක් නැහැ මම කිසිම කනගාටුකුත් නැහැ මම මේ සමාධියට යන ගතියට ඒ ඒ ඒ කියන විහිළුත් කරනවා මම මම කාල් මාක්ස්ට විහිළු කරනවා මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ උඹ වගේ මේ පැත්තකට විතරක් අපි ගෝලියෝ ටිකේ වැඩේ කරාට බුදුරජාණන් වහන්සේගේ නියෝජනය වෙන්නේ නැහැ. බුදුරජාණන්ගේ ධර්ම නියෝජනය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිසා සමත යානික විපස්සනා විපස්සනා යානික සමාධිය සමතය යුගනදි තෝයිට වැඩිය මොකද්ද තාත්තන් කියන්නේ දෙකක් තියෙනවා දෙකෙන් විකල්ප තුනක් තියෙනවා එච්චරයි ඒ වුණාට කාල් මාක්ස්ට කොච්චර අපි ලකුණු දෙනවද බලන්න අපේ ඉදිරියට වැඩවලදී අපිට සමාධිය නැතුනොත් භාවනා කරන්න කියලා වහකලා නැහිනවා බුදුරජාණන්සේ ඉන්න කාලෙම දෙනමක් නැහැ බැරුවා මේ ඇති කරගත්ත සමාධිය හදිසියකට ගන්න බැරිමයි කියන්නේ මේ ඊයේ ඇති වෙච්ච සමාධිය අද නැහැ කියන්නේ මොකද මේ වගේ මනමත් කරන ගතියක් මේ සමාධියේ තියෙනවා. නමුත් ප්‍රඥාවේ නැතුව නෙමේ ප්‍රඥාවට තියෙන ඇලන ගතියක් තියෙනවා. ඒක දෙහ බලන්න පුළුවන් ගතියක්. ඒ කියන්නේ විමසන්න ඕනේ බලන්න පුළුවන් ගතියක් ප්‍රඥාවේ තියෙනවා. ඒ නිසා මේ දේ දැනගෙන මේකේ සමතයේ දුර්ලභමක් කියන්නේ නැහැ. සමතේ තියෙන්න ඕනේ. හැබැයි සමතේට ඉස්සර වෙන්න දෙන්න එපා. ඉස්සර වෙන්න දී ගමන් ඉස්සර උනට ගමන් නැහැ. මෙන්න මේ අනතුරු තියෙනවා. ඒකට ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා. නතු කරන ගතියක් තියෙනවා. කෝල්හ ගතියක් තියෙනවා. කාන්තං ගතියක් තියෙනවා. මේක තමයි ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා කියන්නේ. අපි සැප හොයාගෙන යන ගමනක් මේකේ තියෙන්නේ. ඒ නිසා අපි ධර්මයක් පාවිච්චි කරනවා අර සැප. ඉතින් ඒක හුඟක් ඉස්මතු කරලා පෙන්වයි කියලා මට සමාව දෙනවා නම් මම කියනවා අපේ අටුවා යුගයේ අටුවයන්ගේ මේ සමාධිය පුදුම විදියට අගය කරලා පෙන්නලා එන්න ඕගොල්ලෝ ඕක දාලා එන්න මෙන්න මෙතන තියෙනවා රසමස උලක් ඇවිල්ලා සමාධිය පුත්‍ති විඳින්න කියලා ඒක මම හිතනවා මේ ආගම විකුණන්න කරපු වැඩක් මිස ධර්මයේ හරියට තේරුම් කර කරපු වැඩක් නෙවෙයි ඒ නිසා අනිවාර්යයෙන්ම නොදැනුවත්වම මේ සම්මතය නැත්නම් සම්මත සුඛය අපි කියන කර දිට්ඨ ධම්ම සුඛය කියලා ඒක හුවා දක්වන්න හදනකොට මේ ඉබේම ධර්මයේ ආත්ම දෘෂ්ටියට හැරෙනවා ඉබේම ධර්මයේ සාස්වත තත්ත්වයට හැරෙනවා. ප්‍රශ්න ප්‍රඥාව පැත්තට යනකොට ඕනෑමට වැඩි ගියොත් උච්චිත දිට්ඨියට යනවා. නමුත් මේ සතිය කවදාකවත් උච්චිත දිට්ඨිය දින දෙන්නේ නැහැ. දිනකොට දන්නවා කුරේ ගිහිලා වගේ භාගයට ගොනා යන්නේ අඩමානෙට කියලා. සාස්වත දිට්ඨියන් කියන්නේ ඒ ගොයියෝ දැන් ඔන්න වමන දිගට දාලා දකුණ කපලා තියෙන ගණින් පාරට වාහනේ. මෙන්න මේ සතියේ තියෙන මේ දෙපැත්ත සමසේ සලකා බලලා මධ්‍යස්ථ විනිශ්චයක් දෙන විනිශ්චයකාරවරයෙකුසේ මේ සතියේ ඇර මෙන්න කිසිම චෛතසිකයක මෙන්න මේ මධ්‍යස්ථ භාවය ඒක නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා දවසක මේ සතිය ඉදිරිපත් කළා ඒක උඹට නිතර ගමන් කරන කල ගන්න හැරමිකයක් වගේ නිතර ඇසුරු කරන කල්යාණ මිත්‍රෙක් වගේ පත්‍ත්‍චි දවසක උඹට ධර්මත් තිතිය ලැබෙනවා ධර්මයේ අරසාව ලැබෙනවා ධර්මයට පය ගහලා නැගෙන්න පුළුවන්කම ලැබෙනවා. යථා භූත ඥාන දර්ශනේ වැටෙනවා. යථාව දර්ශනේ වැටෙනවා. හැබැයි මේ නිවන් දැකලා නෙමෙයි. අනිවාර්ය දෙයක් තමයි මේ සතිය දිනු කරගන්න එක. ඒ නිසා මේ සතිය දිනු කරන වර එක සමත පැත්තට ගෙනියනවා. වර එක ප්‍රඥා පැත්තට ගෙනියනවා. මේ දෙක දැනගෙන යනවනම් තමන්ටම තේරෙයි මට මම සමත යානිකෙක් කියා ගන්න බෑ. මට විපස්සනා යානිකෙක් කියා ගන්න බෑ. හේතුව ධර්ම අනුව වරක යුගනන්දත් වෙනවා. මෙන්න මේ කටයුත්තේදී මේ මේ විදිහට මේ දියුණු කරන සතිය මේ සමාධියත් එක්ක මේ වගේ සම්බන්ධකම් පවත්වන මේ වගේ ප්‍රඥා සම්බන්ධකම් පවත්වනවා කියන්නේ. ඉතින් මේ පරිසම්පද මාර්ගය පෙළගස්සලා තියෙන විදිහට දාන වේවසක් උපට්ඨානේ කත්තම් කියන විදිහට මේ දන් දීම අතහැරීම ගැන කල්පනා කරනකොට එනේ මේ උලාර භාවය ඒ උපචාර සමාධියක් වගේ හිටිනවා ඊට පස්සේ සමාධි නිමිත්තු උපට්ඨානේ කත්තම් ඒ නැත්තම් Tamanට භාවනා කරනකොට එනකොට සැහැල්ලු ගතිය ආතතිය නැති වෙන ගතිය ආලෝකවත් ගතිය මේ වගේ වෙනකොට හිත ඒකට ඇද ගන්නවනේ නිමග්න වෙනවනේ ඒකට අර්පණාව කියනවා ඊට පස්සේ ආට ඒකේ සෑහෙන වෙලාවක් ඒ අරමුණ අරමුණ කෙරෙහි ඇතිවෙච්ච නිමිත්ත මත ඉන්න පුළුවන් ගතියක් හම්බ වෙනවා එතකොට මේ සතිතේ සංනිවාරයේ කියන විදිහට සතියෙන් අර නීවරණ ප්‍රවාහය තලාවබරෝ හිරිවටලා තියෙනවා ඒ නිසා ඒක නට තේරුම් ගන්න පුළුවන් මේක යම් කෙසේ සමතුලිතතාවයක් තියෙන හැබැයි ඒක తాවකාලිකයි සතියත් වැඩ කරන සමාධියත් වැඩ කරන නීවරණ ටික ඔබලා තියෙනවා නමුත් මේ මම කියාගෙන ඉන්නේ පරිසම්පදා මාර්ගයේ තියෙන විදිහට ඊට පස්සේ හෝ ඊට ඉස්සෙල්ලා හෝ අනිවාර්යයෙන්ම මේ හිත භංග ලක්ෂණ උපට්ඨානේ තියෙනවා. මේ බාධක ධර්ම සියල්ලම අපි මේවා ලොකු කරගෙන කෑ ගැහුවට වන්නේ ඇසෙනසුළු ස්වභාවයි. ඒ නිසා ඒකට විරුද්ධව නඩු කිය කිය ඉන්නේ ඒව නිත්‍ය කරගන්න හදන දඟලුමක් ඒව නිත්‍ය නෑ ස්වභාවය. ඒක නිසා මේ සමාධියේ ඉඳගෙන හෝ එහෙම නැත්නම් සමාධියට කලින් හෝ පස්සේ හෝ උපදින තාක් දේවල් යසෙන සුළුයි කියන මේ යෝනිසමනස්කාරය නැත්තම් ඒක නාට මේ දීපයගත් සමාධිය අරියාදුවට හිතීද හොඳ පැත්තට හිතීද කියන්න බෑ. නිසා මේ සමාධියට පෙර හෝ පසු යා කැමැති උනත් නැති උනත් මේ භංග ලක්ෂණේ විශේෂ පිළිපිලි යාන් විශේෂය වීම කෙරෙහි වැය වීම කෙරෙහි අවබෝධ ඥාණයම තමයි ඔය ඉස්සලා කියන දාන වොත්සග්ගෝපට්ඨානයි කියලා කියන තමන් සතුටේ දීම කියලා කියනකොට සතුටක් ඇති වෙන්නේ කොහොමද දුන්නේ නැතත් කුණු වෙන දෙන්නේ. ඒක දීපේක හොඳයි. ඒකම තමයි තියෙන්නේ මේ භාවනාවට බාධා කරන හැම ධර්මයක්ම එකම න්‍යාය ධර්මයක තියෙන්නේ. ඒ නිසා ඒවත් භංගයට ලක් වෙනවා කියලා මේ බලන්න අර සමතයට වගේ සමාධියට වගේ ඒකත්වයට වගේ මේ භංග ලක්ෂණයට ආකර්ෂණේ නැහැ. භංග ලක්ෂණේ එනකොට හරිම කම්මැලි, හරිම නීරසයි, පදනමක් නැහැ, බයයි, අනිෂ්ටිරයි. කොට දාපු මාළුවෙක් වගේ, දෙකට කවු පණුවෙක් වගේ ඉතින් හිත පුදුම දඟලිලක් සකලනවා. ඉතින් අර සමාධියේ එමෙ නැ සමාධියේ තියෙනවා අදිට ධම්ම සුඛ විහරණය කියලා එකක්. මේ ජීවිතේදීම අපිට අත්දකින්න පුළුවන් සපක් මේකේ තියෙනවා. ඊට සාපේක්ෂව මේ භංග ලක්ෂණේ මතුවෙනකොට උපුරු ගහන්න පටන් ගන්නවා. එහෙන් නලියනවා, මෙහෙන් නලියනවා, රත් වෙනවා, දඟලනවා, ඉස්සරහට තලනවා, පස්සට තලනවා, කරකවනවා, උඩ විසිකරනවා, ආය පොළවේ ගිල්ලනවා. ඉතින් මේ සුලි සුලං ආවා වගේ, ටොනාඩෝ ආවා වගේ මහා දෙල්ලමගයක් යනවා. මොකද හේතුව මේ භංග ලක්ෂණය දැකීමට අපේ හිත සූදානම් නැහැ. අපිට ඕන කරලා තියෙන මේ නিত্য සුඛ සුබ ලක්ෂණ. භංග ලක්ෂණ කියලා කියන්නේ මේ සියල්ලම අනිත්‍යයි, දුකයි, අසුභයි, අනත්තයි. ඉතින් මේ භංග ලක්ෂණය දකිනකොට ඒක අර සමත ශක්තිය ඇතුව හෝ සමතෙන් ඇති කරගත් අනුපනාවේ කියන කුඤ්ඤේ ඉල්ලීලා හෝ එහෙනම් මේක යෝනිසමනසිකාරයෙන් ප්‍රඥාවෙන් මේක දැනගෙන හෝ මේ භංග ලක්ෂණයට මුහුණ දෙන කිනා දක්වන අනුග්‍රහයට ඥාන විපස්සනා අනුග්‍රහිතය. මේ විපස්සනා අනුග්‍රහිතයට පසුකාලීන ආචාර්යවරු නිදර්ශනයක් පෙන්වනවා. සමත අනුග්‍රහිතය හරියට හේන් ගොවිතැනක් කරන නැත්නම් එළවලු කොරටුවක් කරන ගොවියෙක් ඒකට එන පරිබෝධකයන් නැසීම සඳහා විවිධ කේන් ක්‍රම හෝ දැන් කාණන් කෘෂි රසායනික ගහලා හෝ ඒ පරිබෝධ අයින් කරනවා. එතකොට භෝගිනී සින්ද වැඩේ. ඒකට කියනවා සමතනුගහිතය කියලා. විපස්සනානුගහිතය කියලා කියන්නේ භෝගයේම වැවෙන අනවශ්‍ය අතු කප්පාදු කරලා ඒ ගහට හොඳට අවුව වැටෙන්න මල්පල දරන අතු විතරක් ඉතුරු කරලා ගොවියගෙම පිහියෙන් ගොවිය විසින් වඩපරාද භෝගය අතු කපලා දානවා. මේක කියන්නේ කප්පාදෝ. ඒ කප්පාදෝ කරනකොට හරියම අතාර්කික ගතියක් තියෙනවා. මේ ගොවියම පොර දාලා වවල එයා දන්නවා මේ මේ අතු මේ ගහටම පිළිලයක්. ඒ උගන්වන අපට ඒ කුෂ්කර්මය කරනකොට මේ ගස්වල හැදෙන වෝටර් සකස් කියලා මේ දිය මේ අංකුර වර්ගයක් ඔය පුළුවන් තරම් ගහ බූටව වවලා අගු වැටෙන්න දෙන්නෙත් නැතුව හැදුනට ඒකෙන් කවදාකවත් මල් පල හටගන්නේ ඒ වර ගහේ රාමුවටත් බාධා කරනවා අනිත් එක අනිකුත් පලිගෝදයෙන් ඇවිල්ලා වසා ගන්න හේතු වෙනවා ගහට වන්න රුලන් වදින්නේ එතකොට ඒ දියාතු කපනවා හැබැයි දියාතු කපන ගමන් ශක්තිමත් තත්ත්ව ඉතුරු කරනවා අන්නේ විදිහට මේ යෝගාවචරය තේරුම් අරගන්නවා මම මෙතෙක් කරගෙන ආපු මේ රුචි අරුචිකම් වල සමහර මම රුචි දේවල් මගේ ආධ්‍යාත්මයට පාදයි. සමහර මම අරුචි කරපු දේවල් නැතුව මට ගමන යන්න බෑ. ඒ නිසා මේ තමන්ගේ රුචි අරුචිකම් දැන් මේ ඇතිලා තියෙන ඥාණයට ගැළපෙන විදිහට කප්පාදු කරගත්තේ නැත්නම් තමන්ම වගේ තමන්ට පිළිකාවක් වෙනවා පිළිලයක් වෙනවා පරිපෝදයක් වෙනවා අනේ ඒ ඥාණය වෙන කෙනෙක් යා වෙනුවෙන් කරන්න ගියොත් විශාල හානියක් සිද්ධ වෙනවා. Tamanම තේරුම් ගන්න ඕනේ මම මෙතෙක් කල් අරගෙන ආපු යම් යම් රුචි අරුචිකම් යම් යම් පෞෂත්ව ලක්ෂණ යම් යම් අබ්බැහි මම නැවත සලකා බැලුවේ නැත්නම් කවදාකවත් මේ ගත්ත ගැම්ම නැත්නම් මේ ධම්මට්ඨිය මේ ආතාව දර්ශනය මේ ඇති හැටි දැකීමට ඉස්සරහට යන්න බෑ. ඒකට මම අනුග්‍රහ කරනවා. මම හැඩගැහෙන්න ඕනේ. මම යට හත් පහත් වෙන්න ඕනේ. මම මේකට අනුව හැඩ ගැහෙන්න ඕනේ. අන්න ඒ වගකීම යෝගාවචරයට බුදුහාමුදුරෝ දෙන්නේ අපාය ගැන බය කරලවත් එහෙම නැත්නම් මේ වෙන දෙයකට බය කරලවත් නෙවෙයි. උඹ මේ කරගෙන යන වැඩේ උඹටම දැන් පේනවා. ඒක නිසා ඒ අනවශ්‍ය දේ අයින් කරලා ඒ කරන කටයුත්ත බුදුහාමුදුරෝ කරලා දෙන්නේ නැහැ. ගුරුහාමුදුරෝ කරලා දෙන්නේ නැහැ. කවුරුත් නැහැ තමා විසින් මේක කරන එකට නම් භංග ලක්ෂණ අනුපත්තාණී කට්ටාන් තියෙන මේ විපස්සනා අනුගහිතය මේක තමයි අපේ මේ තේරවාදී අටුවා ක්‍රමේදී විස්තර හොයනකොට හැලිච්ච තැන කියලා මම කියනවා ඒක ඔක්කොමලා ඒ ලනුව කන්න එපා මම මම ලනුවක් කාලාද මන් දන්නේ මට නම් හිතෙන්නේ මේ භවනා ජීවිතයේදී තමන් විශ්ෙන් කළ යුතු මේ තමන්ගේ ජීවිතේ නැවත සලකා බලලා විනාශ කරනවා එනත හැඩ ගැහෙනවා කියන එක අතින් යෝගාවචරය අන්තිම දුර්වලයි අන්තිම දුර්වලයි ඒගොල්ල කරන්නේ කන්ද කම්බි ගාවට කම්බි ගාවට කන්ද ගෙන්න ගන්න හදනවා කන්ද ගාවට කම්බි යන්න හදනවා නෙවෙයි ඒ අතෝ බලනකොට මෙච්චර මහන්සි වෙන එක පිළිබඳව නම් මම බොහොම ස්තුතිවන්ත වෙනවා හැබැයි මට පේනවා අරිඹුවක්වත් වෙනස් වෙන්න කැමති නැහැ ඉතින් එතකොට වෙන්නේ මොකද්ද අපි දාන දාන පොරාට දියාතුවට උරා ගන්නවා ඒකේ බූටා වෙනවා, ගහ අපි කොළ වෙනවයි කියලා කියනවා. සරුපල එන්නේ නැහැ. සරුපලියවත් නැතිව නෙමෙයි ටිකක් තියෙනවා. මොකද අනවශ්‍ය විදියට නෙවුව කපලා දාන්න. තමන්ගේ අනවශ්‍ය ගති, අනවශ්‍ය බැහැ. අයින් කරනවා කියන එකේදී පුදුමාකාර මන්දු මන්දගාමී ගතියක් තියෙන්නේ. ඒක නිසා අඟුලිමාල වගේ කට්ටිය ඒකට 100 100ක් දක්ෂයි. එතෙක් ගినాපු මේ මහා දාමනික ගති වෙන කෙනෙක් මරා ගන්න පුළුවන් ගතිය බුදුජානන්සේ කියනකොටම අඟුලිපාල මන් නතර වුණා ඔබට පුළුවන් නම් නතර වෙන්න. එච්චරයි. එයා ඊට පස්සේ ආයුධ බිම තිබ්බා. වැඳලා කිව්වා ඔබanse ගා මොකක් හරි කියනවා. මම තිටිය මන් බැච් ස්ටොප් කරුවා මම මෙච්චර මෙන්නේ මරුවයි කියලා නෑ ඔක්කොම ඉවරයි මට දෙන්න. මහින්දා මුද්‍රා ඇවිල්ලා දිවණම් පිළිස රජුරණ කතා කරලා කිව්වා එහෙම ආයුධ බිම තිබ්බා. මම බාර ගන්නවා අපි රාජ්‍ය අමුත්‍යක් ඉදිරිය බාර ගන්නවා මට තේිනවා වාදතර තේරෙනවා අපි මේකෙදී පුදුම විදියට තෙපර බානවනේ අර ගුරුවරයා පස්සේ යනවා මේ ගුරුවරට පස්සේ යනවා අර අරමුණ පස්සේ යනවා මේක පස්සේ යනවා ඊව පස්සේ යනවා මිසක මේ තමන්ගේ අත්දැකීමට තමන්ගේ සතියට සලකන්නේ ඉතින් ඒක තමයි මේ ප්‍රශ්න හැයිගේ ධර්ම සාකච්ඡාදී පේන තියෙන්නේ අපි හරියන හැමදේම සැක කරනවා වරදින හැමදේම ඔලුවට තියාගන්න ඕටුන්නක් වගේ. කක්ක ටික හේම ඔලුවලා ගන්න. ඒක කිසිම ආයමත් අහන්නේ නැත හොරෙන් ඒ ටික කරගන්න. හරි කියනකොට කම ඉස්සරහට යනවත් දන්නෙත් නැහැ ස්වාමීන් වහන්සේ. සෙල්ලමක් නේ ඔබ හත නැතිලා මෙහෙම ගියොත් එම එල්ලමක් ඉති. අර හරියන හැම එකටම කොනහනවා, කෙදිරි ගන්නවා, චර්චුරු ගන්නවා. කරන්න අර පාදඩ වැඩ ටික කොහොම හරි දවල් මිකල් රාදානියල් කියලා ඒ ටික සම්පාදනය කරගන්න. කවුරුත් කරකෙන්නේ කවුරුත් රැවටෙන්නේ බුදුචානන්සේ රැවටෙන්නේ මොකද උන්වහන්සේ මේ මේක විවෘත කරලා දී පෙන්නලා දීලා තියෙනවා ඒ නිසා කරුණාකර සලකා බලන්න හැම වෙලාවෙම තමන්ගේ රුචර්චකන් නැවත සලකා බලන්න මේ රකගෙන ආපු මේ මහා ලොකුට රකගෙන ආපු මගේ පෞරුෂත්වයේ කියලා අන්ත පෞරුෂත්ව ලක්ෂණ ටික නැවත සලකා බලන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි අනිත් සියලු සත්තු සියලු යක්ෂයෝ සියලු ප්‍රේතයෝ සාජාසයට අනුව යට වෙලා ඉවරයි ඒගොල්ලන්ට මේක වෙනස් කරන්න බෑ මේකට කියනවා neuroplasticity train your mind and change your brain අපි කැමති නැහැ අපිට ඕන කරලා තියෙන මේ තියෙන එකත් එක්කම එහෙම කෙස් පිටින් රහ මහත වෙනවා වගේ හෙට උදේ වෙනකොට මම ඕන නිවන් දැකලා ගියේ හැබැයි මම නම් කැමති නැහැ පොඩ්ඩක්වත් වෙනස් වෙන්න කියලා ඒක තමයි කියවෙන වචනේ නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා මේක නඩ යෝනිසමනසිකාරය පහළ වුණොත් මේ සහ විශාල සත්‍ය ධර්මයක් ඉදිරියේ නෛර්යානික සද්ධාර්මයක් ඉදිරියේ සෑම කෙනෙකුටම ඊට වැඩි කැපකිරීමක් කරන්න පුළුවන්. ඒක අර දසදාන වස්තුව දෙනවා වගේ නෙවෙයි. මේ අන්නපාන කරන් වත්තම් ආලාගන්ධ විලේපණම් වශයෙන් කැම දීම ඉදුන් ඉදුන් යාන වාහන වා ඒ දින එක ප්‍රමාණ කරතයි මේ තමන්ගේ රුචිකත්වයේ දීලා දානවා කියන එක. තමන්ගේ අරුචිකත්වය ගැන සලකා බලනවා කියන එක. මගේ පෞරුෂත්ව ලක්ෂණ දීලා දානවා කියන එක අන්තිම අමාරු. ඒක මේ අවදක්ෂරු කරන්න වටින්නේ ඒ නිසා අපිට මේ භංග ලක්ෂණය දැක්කට පිළිගන්න කැමති ඒ නිසා භංග ලක්ෂණ භංග ලක්ෂණ වටානේ එකත්තන් කියන එක අපි හිතන්නේ කොහොම එහෙම මේ බිඳීම දිහා බල බල ඉන්නකොට කොයිද නිමිත්තක් තියෙන්නේ බිඳීම දිහා බල බල ඉන්නකොට මොකද්ද විඳින්න තියෙන්නේ බිඳීම දිහා බල බල ඉන්නකොට මොකද්ද සංඥා කරන්න තියෙන්නේ බිඳීම දිහා බල බල ඉන්නකොට මොකද්ද හදන්න තියෙන්නේ කොහොම විඥාණයට තරම් අපිට සෙල්ලම් කරන්න පදනම නැතුව යනවා ඒක නිසා බුදුජානකයන් සඳහන් කරනවා මේ භංග ලක්ෂණය දකිනකොට පඨවි ආපෝ තේජෝ වායෝ මේවට වෙලා හිටින්න පය ගහ ගන්න තැනක් නැත්නම්. රුචර්චකම් වලට හිටින්න පද ගහ ගන්න තැනක් නැහැ අගාධයක් තියෙනවා. අඩිය තිනකොට කඩාගෙන වැඩනවා. ඉතින් යෝගාවචරය හිතන්නේ මේ මගේ මට වෙච්ච පාඩුවක් කියලා. මේ කෙලෙස් වලට අගාධයක් ලැබුණා කියලා හිතෙන්නේ නැහැ. ඒ ඒ දේ බංගලක් කරනවන පට්ඨනා පට්ඨානේ විදිහට මේ අල්ලන අල්ලන දේවල් බිනි බිනි යනවායි කියලා දකිනකොට ඒක මේ නිත්‍ය සුඛ දුබ ආත්ම කියන එකේ අනිත් පැත්තයි අනිත්‍ය දුක්ඛයි අසුභයි අනාත්මයි කියන පැත්ත වේයි දෝ ඒක දෝ කියලා හිතන ඒ ඒ අහඹ හිතවිල්ලට තමයි යෝනිසමස්කාරය කියලා කියන්නේ. ඒක ඒක වෙලාවට එන්න ඕනේ මේක දකිනකොට හිතෙන්න ඕනේ අඩි මෙච්චර භාවනා කරුවේ මේක දකින්නනේ දැන් මේකට මම බය වුණා මොකද වෙන්නේ? ඒක හරියට කියනවා නම් අපි හොඳට මන්ත්‍ර පොතක් අරගෙන හරියට මන්ත්‍රය අරගෙන මන්ත්‍රයේට ආවේශ වෙන්න හදනකොට බය වුණොත් මොකද මේ මතුරුණේක ඇති වෙන්නේ මතුරු ඇව්වොත් ආවේශ වෙනවා ආවේශ වුණොත් දේව බාධාව කතා කරනවා ඔළුව හොල්ලන්න ගන්නවා ඉතින් පොඩි පොඩි දෙල්ලන් ටිකක් තියෙනවා ඒක තමයි ආවේශ වෙනවා කියන්නේ මේකේ කියන මතුරන්න ඕනේ යන්ත්‍රෙ තමන්තරේ හරියන්න ඕනේ පොඩ්ඩ හෙල්ලෙනකොට කියනවා මට ඇල්ලතොර ටිකක් දීපන් ග්ලූකෝස් ටිකක් දීපන් පවන් ගහපන් নানা ආකාර දෙයක් ගන්නවා. ඒවට කියන්නේ බහුරූප ගොඩක් කියන. බනින්න නෙවෙයි මම මේ කතා කරන්නේ අපේ තියෙන මේ ඉදිරි ගමනට අපි විපස්සනා අනුග්‍රහිතය කියන එක දන්නේ නැතිකම නිසා යම් හේකින් අපි හිතමු මේ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කියන එක සමබර වුණයි කියලා. ඊට පස්සේ ඉච්ඡත ගමනක් අමාරුවක් නෑ ඊට පස්සේ යෝගාවචර තියෙන එක නැවත නැවතත් දෙතුන් සැරයක් කරනකොට ඒකේ තහවුරු ලැබුණාට පස්සේ නිරෝධානු නිරෝධු නිරෝධානුපට්ඨාණී කත්තන් කියලාද නිරෝධය දැකීම විනෝදාංශයක් කරගන්න. එච්චරයි ඊට පස්සේ දකින්නේ හටගන්ම නෙවෙයි නැති වෙන එක. ඒක මොස්පීන්තුවක් අපේ පැත්තෙන් බලන්න. නමුත් ඒකට තමයි මාර්ගඵල ඥාන කියලා කියන්නේ. ඒ නිසා නිරෝධානුපට්ඨාණී කත්තන් කියන එක අරිය පුද්ගලාණන් කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ආර්ය පුද්ගලයාට ආයේ නාම රූප පරිච්ඡේ ඥාන පච්ච පරිග්ගහ ඥාන සම්මසන ඥාන මොනවාක්ද ඔය භාවනා පටන් ගන්නකොටම පේන්නේ බින්දේ නැහැටි නිරුද්ධ වෙලා හැටි ඉතින් එහා ඊට පස්සේ తాවකාලිකව වෙන්නවා තීචරෝ වෙන්නවා දැන් ආයෙසරෙන් මට ආනපානෙ පේන්නේ නැහැ කිව්වොත් මට දැන් ආනපානෙ මුලමැදක පේන්නේ නැහැ කිව්වොත් මට ආනපානෙ හැපෙන තැන පේන්නේ නැහැ කිව්වොත් උත්තර දෙකක් වෙනවා ඒක සම්පූර්ණ ඉති වික්ෂිප්ත වෙලා ඒක නෙමෙයි හිත නන්නත්තාරල. එහෙම නැත්නම් හිත මේ Nirodhe දකින්න වෙලාව. Nirodhe දකින්න වෙලාව නම් තමන්ට කරන්න තියෙන එක දිහා හොඳට බලහන් ඉඳලා මගේ හිත තෝන්තු වෙලා අසතියෙන් අමනසිකාරයෙන්ද මේ ඉන්නේ. නැත්නම් මේ වර්තමාන මොහොතේ ඉන්න බව දැනෙනවා. නමුත් අල්ලන්න නිමිත්තක් ගන්න ආලම්බණය කරන්න අරමුණු කරන්න දෙයක් නැහැ. එහෙමනම් යාට තේරෙනවා මගේ සතිය තියෙනවා. හැබැයි සතියට අරමුණක් නැති සතියක්. ඒක කාටවත් පිළිගන්න බෑ. බණ අහලා ඇස්තිලා කියලා. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා උපදින තාක් කෙලෙස් උපදින්නේ අරමුණක් ඇතුළේ. ඒ අරමුණේ ගෙවි යෑම කියලා කියන්නේ කෙලස් ගෙවි යෑම. උපදින තාක් කෙලස් උපදින්නේ වින්දනයක් ඇතුළේ. ඒ වින්දනයේ ගෙවි යෑම කියලා කියන්නේ කෙලස් ගෙවි යෑම. උපදින තාක් කෙලස් උපදින්නේ සංඥා ඇතුළේ. හැඳිනීමක් ඇතුව දැනගන්න පුළුවන්. ඒ දැනීම නැතිලා යන කෙනෙක් කෙලස් නැති වෙනවා. උපදින තා කෙලස් උපදවන්නේ අපි නටවගෙන, නලවගෙන, අපි එකට පටලවාගෙන. අපි එකට පටලවා ගන්න නැතුව ඉන්න තාක්කල් නැත්නම් ඒ කලාව දන තාක්කල් සංස්කාර නැති වෙන තාක්කල් සංස්කාර ගෙවි යෑම කියලා කියන්නේ කෙලස් කෙලිය. උපදින තා කෙලස් ඇතුළේ මේක මම මේක මම නොවේ කියන මේ වර්ගය හරහා, විදීම හරහා, පංගු පෙරුව හරහා අංගපේරුවක් නෑ. මගේ හිතේ කෙලෙස් තිබුණත් එකයි නැති වුණත් එකයි. අතිය තිබුණත් එකයි නැති වුණත් එකයි. මේ දෙකම කෙලෙස් ස්වභාව. ඒ නිසා මේ දෙකට නොසලින අෂ්ටලෝක ධර්මේ කම්පනව පාඩු වුණත්, ලාභ වුණත්, යසසක් ආවත්, අයසක් ආවත්, දුකක් ආවත්, සපක් ආවත් ආදි වශයෙන් මේ අන්ත දෙක දිහා බලලා පැත්තක් ගන්න නැති මට්ටමට ගියා නම් විඥාණයට පදනමක් නැති වෙනවා. ඉතින් මේ හැම එකක්ම බයක් කරගත්තොත් අනේ මේ තිබුණ අරමුණ නැති වුණා කියලා දරුවා මලා වගේ කෑ ගහන්න පටන් ගත්තොත් මට මේක විඳ ගන්න බෑ මට දැන් තේරෙන්නේ නැහැ ඒ නිසා මට මේ අන්ත භාගය හැදිලා ඉනවද අන්ත භාගය නැන්ද සම්පූර්ණ භාගය වෙලා දැන් මොනවක්වත් තේරෙන්නේ නැහැ ඉතින් නැගිටලා අත ගාලා බලනවා කැලී ටික සැට් එක තියනවාද කියලා ඊට පස්සේ කියනවා එහෙම කරලා බලනකොට සත්‍ය කැඩෙනවා එහෙම නැත්නම් කියනවා දැන් මේකට නම කොහොමද කියන්නේ ස්වාමීන් වහන්සේ මේකට පටබැඳි නමක් දාගන්න නැතුව උන වගේ ඉගෙන මේ නැති සංඥාවක් දැම්මේ නැත්තම් මේකට උපචාර සමාධිය කියනද අර්පණ සමාධිය කියනද වහන්සේ ඉහිර මෙහෙම කිව්වා. දැන් මම මෙතන ඉන්නේ අනේ මට නමක් දාලා දෙන්න. පුදුමාකාර ආසාවක් තියෙන්නේ මේක කෙලස ගන්න. ඒ නිසා බුදුජානක සඳහන් කරනවා මේ ලෝකේ කිසිම වස්තුවක් නැහැ නමකින් කෙලසිච්ච නැති. නමකින් කෙලසිච්ච නැති දෙයක කියනවා නොදන්න දේ කියලා. නොදන්න දේට තියෙන බය නිසා තමයි අපි හැමදේම නමකින් කෙලසිලා තියෙන්නේ. මේ නිවන යනකොට අපිට හම්බ වෙනවා යම් රූපාකාරයක් අරමුණු කරන්න බැරි. නම් වේදනාකාරයක් විඳින්න බැරි. නම් සංඥාකාරයක් හඳුනන්න බැරි. සංස්කාරාකාරයක් පේනවා සංස්කාර විසංකාර වෙච්ච. විඥානාකාරයක් පේනවා මේ ඇතුළ පිට හරි වැරදි මොකක්වත් නැති සමස්තය. ආනේ දෙන්නකොට දැනගත්තොත් දැන් මේ කිට්ටු කරන්න හදන්නේ මේ ලෝකෙට අයිති දෙයක් නෙවෙයි වටිනා දෙයකටයි මම මේකට අනුග්‍රහ කරන්න ඕන කියලා. ඒකට කියන අපි විපස්සනා අනුග්‍රහිතය කියලා. අනේ විපස්සනා අනුග්‍රහිතය පුදුමාකාර හෙල්ලක්කාර ගතියක් තියෙනවා. ඒක නිසා මේ මම පුරුදු කරන දේ මගේ වචන සැට් එකේ හැටියට අඳුනා ගන්න පුළුවන් දන්න කියන හැමදේම ආගම තුල තියෙනවා. ආගමෙන් ධර්මයට යනකොට අපි බුද්ධ ආගමේ බුද්ධ ධර්මයට යනකොට ඒ හඳුනා ගැනීම මට්ටම ඔක්කොම හැලෙනවා. ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා ඉන්න බවට දැනගන්න ලකුණක් නැහැ හැබැයි ඉන්න බව දන්න. මට නිින්ද ගිහිල්ලා නැති බවට මට පෙන්වන ලකුණක් නැහැ හැබැයි නිින්ද ගිහිල්ලා තිබුණා දන්න. මට සිහි නැති වෙලා නැති බවට ලකුණක් නැහැ නමුත් මම දන්නවා. ආන්න මෙතෙන් ආවට පස්සේ කාගෙන්වත් යෝජනා ඉදිරි කිරීමක් කරන්නේ නැතුව මේ යන ගමනේ යෝගාවචරයට කියා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා කර්තාව අත දාගෙන යන කවුරක්වත් නැති වෙන්න ඉඩ තියෙනවා එතකොට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙළ ගැහිලා ඉන්න පටන් අරගන්නේ එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කඩේ සාප්පුවේ ගමේ පොලේ ගන්න තියෙන එකක් නෙවෙයි ඒකම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කලින් හදලා තිබුණ එකකුත් නෙවෙයි එතන හැදෙන්න මෙන්න මෙවැනි දර්ශනයක් ඇතුව වැඩ කරන එක කියලා සම්මා දිට්ඨියක් ඇති කෙනෙක් කියලා. එයාට එන සංකල්ප තමයි කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප නෙවෙයි ගන්නෙ. නික්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ඒ කියන්නේ මේ කාම සංකල්පයගේ පිටිය. ව්‍යාපාද සංකල්පයගේ පිටිය. විහිංසා සංකල්පයගේ පිටිය. එතකොට ඒකට කියනවා සම්මා සංකල්ප. ඉතින් එහෙම විදීයේ මේ ස්වરૂපේ දකින්න කරලා කතා කරලා කියන්න බෑ මේක. කතා කරලා කියන හැම එකක්ම බොහෝ විට කෙලස්. ඉතින් ඒ නිසා ඒක මනසින් මනසට සංවේදනයක් කරනවා මේක වෙන්නේ නැති බුදුහමෝ කිව්වේ. මේක කියපු ධර්මානුවත් තමගේ අත්දැකීම අනුවත් ඒක කතා කරනවා නම් කතා කරන්නේ ඒ අවශ්‍යතාවය අනුව මිසක් අනවශ්‍ය කතා නැති. ක්‍රියාවක් කරනවා නම් ක්‍රියාව කරන්නේ ප්‍රයෝජනෙට සලකලා මිස ගායට, කඩි ගායට නටන්න නෙවෙයි. රැකියාවක් කරනවා රැකියාවක් කරන බඩ රස්සාවක් කරන්නේ තමා ආජීවයක් මිස කවුරු සූරකන කාට හරි ගිනි ගෙඩියක් දෙන වැඩක් නෙවෙයි. මේ ඉන්නකම් බඩ රස්සාව කරන්න බෑ. ඒ නිසා අඩුම හානියක් කරලා අඩුම සූරකෑමක් කරලා අඩුම හොරකමක් කරලා සමාජීය හදාගන්න. එතකොට තමයි යාට මේ ජීවිතය පිළිබඳ අලුත් ගමන පිළිබඳව ඇති වෙන්න වීර්යය හම්බ වෙන්නේ. නැත්නම් අපේ වීර්යය පිටියක් මැද පහත්පත් කර පහනක් වගේ එහාට නැමෙනවා මෙහාට නැමෙනවා කිසිම වෙලාවක පහන උඩට දැල්ටෙන්නේ. නමුත් මේ කියන විදිහට සම්මා දිට්ඨි සංකල්ප කම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදෙනකොට හොඳටම කියන්න පුළුවන් ඔය හැම කෙනෙක්ම ගත කරන ජීවිතය උවිට වැඩි ගොඩක් නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරගන්න. ඒක ඔය ඔක්කොටමත් කායික මානසික සුවයක් ඇති වෙන අතර ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ගෙවල් වල ඉන්නත් අන්න කරන ලොකුම සංග්‍රහය ඒක තමයි. ඒ අනුන්ගේ වැඩ තුලිය දාගෙන ආර්යාගේ මෙයාගේ වැඩ කරනවා තියා මේ තමන් කරන ටික නැවතිල්ලේ සතියේ නිස්සද්දව කරන්න බලන්න පටන් අරගන්න. බණක් කියලා කෙනෙකුට ධර්ම අවබෝධ කරනවට වැඩිය මේ නැවතින්නේ සතිය නිස්සද්ද වෙ ඉන්නකොට ඒකට කියනවා නිහඬ බල කියලා. ඒක හරීම බලවත්. ඒක හරීම බලවත්. අපි පාලි ත්‍රිපිටකේ දන්නේ නැති වුණාට, පාලි වචන දන්නේ නැති වුණාට, කියවීමේ දක්ෂතාවය නැති වුණාට මෙතෙන්ට යනකොටම තේරෙනවා ඒ අනික් අයට කරන්න තියෙන සීලෙත් එච්චරයි. ඒගොල්ලන්ට ඒකට පණිවිඩයකුත් යනවා. ඒක නිසා මේ දැනට මේ කරන වැඩේ දැන් තවසේ පැය 24 මදිනේ. අපි මේ පුළුවන් නම් පැය 25ක් ඉල්ලා අපි හටන් කරා. මේ දවසට පැය 25ක් දාලා දෙන්න මොකද එක පැයක්වත් භාවනා කරන්න අඩු ගන්න. 24 මේ වැඩ ටික කරලා අන්තිමට තේරිචය ඔපිව තාට නැවුවට ඔය කරන වැඩේ පැය 18 කරනනේ පැය 6ෙන් කරතයි. ආනන් නැත්තම් මේ වටපීස් නැත්තම් මේ ආලවට්ටම් නැත්තම් මේ සෝබනේ නැත්තම් මේ සුඛෝභෝගීත්වය නැත්තම් මේ පාරිභෝගිකත්වය නැත්තම් ඒකනේ අපි අත්තම්බල මුත්තම්බල මේවත් හදලා සුවන්වැලි සෑයවල් ජේතවනාරාම මේ වටදාගේ මේ ඔක්කොම හැදුවේ මුතුන මතක තියන්න මේ ලෝකය වගේ පාහර විදියට දාස සේවියෝ දොලා නෙවෙයි වාල් සේවෙන් නෙවෙයි තම තමන්ගේ වැඩ කටයුතු කරලා ශක්ති ප්‍රමාණෙන් එකතු වෙලා ඒ ශාසනික කටයුතු කරපුවාම දැනටවත් හිතා ගන්න බෑ ලෝකයට කොහොමද මේ තරම් දේවල් පිට අපිට තිබුණද තාක්ෂණය අපිට තිබුණද වෙන මොනවාක් මොනක්වත් තිබුණේ නැහැ. ඒක නිසා කාම් බොරුවට මේ মালටි ටාස්කින් කියලා හිතන නිකන් මෝඩ වඩු අවුරුද්දත් එක පරපතන වගේ නිකන් බොරු සෝබනේපා. භාවනා කරලා මේ ටික බෙලගස්සනකොට ඔයිට වැඩි වැඩ කරත හැකි. ඔයිට වැඩි වගකීම් ගන්න පුළුවන්. ඒ හැම වැඩකීම වගකීමකින්ම ආදර්ශයක් ඉතෝ කරලා වැඩ කරන්න පුළුවන්. මේ වගේ ශක්ති විශාල ප්‍රමාණයක් ඇති බුදුහාමුදුර කෙනෙක් තමයි අපිට බණ කියලා තියෙන්නේ. අපි හිතන විදිහට මේ සුකුමාර දේවල් විඳ ගන්න බැරුවට බයට ගැලීට හිඟපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ ධර්මතා ටික හරියට කරනවා නම් මේ සතිය ඉස්සර කරගෙන සමාධියත් ඕනේ. මේ සමාධිය තියෙන මේ ආකර්ෂණීය ශක්තිය පිළිබඳව ප්‍රවේශමෙන් ඒක පාවිච්චි කරලා මේ භංගයේ මේ බින්දියාම වෙන්නේ ස්වභාවයෙන් හම්බෙලා තියෙන මේ බින්දියාම ඉස්සෙල්ලා බලන්න නැත්නම් මුලැමැදාග කියන එකෙන් අපි දකින්නේ මැද බලලා මුද බලලා අග බලන එකනේ. නමුත් මේක දැනගත්තට පස්සේ හැමදේකම ගෙවන් වෙන පැත්ත බලනකොට පුදුමාකාර ශක්තියක් වෙනවා. අපි හිතන එක මුස්පීන්තුවක් ඒක ඕනියමක් ඒක අවමංගල්‍යයක් නැත්කින් ඔපතන් කියලා. රහස තියෙන්නේ තමයි. ඒ නිසා යම් දවසක යෝගාවචරණය බලන දෘෂ්ටි කෝණය වෙනස් කරලා මේ භංගයේ පැත්ත බලන්න පටන් අරගත්තට පස්සේ හැම බාධාවක්ම යෝගාවචරයට සාධකයක් වෙනවා. හැම බාධාවක් කරදරයක් එනවා දකින්නකොටම දන්නවා මේක විදියාම සපක්. කරදරේ හට ගැනීම දුකක්. විදියාම සපක්. ඒ නිසා ලෝකෙ තියෙන හරියක් කියන්නේ දුකයි කියලා බුදුජානනාංශගේ නියමයට අනුව සියලු දුකේ විදියාම දක්ක ගන්න පුළුවන් නම් මංගානුපස්සනාවෙන් ඒ යෝගාවචර උදේ ඉඳලා හැන්ද වෙනකම් ඇහෙන මේ ඝර්ෂණය මේ පීඩාව මේ ආතතිය මේ අසහනේ ඔක්කොම බින්දට යන දේවල් ඒවා බින්දියන හැටි බලාගෙන ඉන්න පටන් අරගත්තට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ ධර්මයේ මේ අවුරුදු 2600ක් තිබිලා විනාශ නොවුනේ මොකද මේක විනාශෙදී හබන්න දන්නේ විද්‍යාවේදී ආ උනන්දුයෙන් බලන ධර්මයක් නිසා බින්දෙන්න බින්දෙන්න මේකට පණිනවා අනිත් ධර්ම හදලා තියෙන සර්බලධාරී දෙවියන් වහන්සේ ඉන්නවා නිට්ටයයි සුඛයි සුබයි ආත්මයි ඒක අපි කවුරක්වත් ඊර්ෂ්‍යා කරන්න ඕනේ ඒවට ඇත්තෙම නැහැ පදනමක්. ඒ නිසා මේ භංගයේ බැලීම භංගයක් කියලා හිතන්න එපා. භංගයේ බැලීමෙන් තමයි බැටරිය charge කරන්නේ පණ ඉන්නේ. ඉතින් මේ තියෙන ධර්ම කොටස ඒ නියම ක්‍රමයට දාලා බැලීම සඳහා මේ සතියත් සමාධියත් ප්‍රඥාවත් අතර තියෙන මේ සම්බන්ධතාවය ධර්මතාව වශයෙන් බලනවා මිස ඒ පැත්තට මේ පැත්තට බර වෙන්න අංශභාග නොවි නිසි ආකාරය බැලීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා ඇයි අපි සිළු වේලාවක් කරගනිමු. එත්තාවතා ചാදී ගාථා සජ්ජහනා කිරීමෙන් සිළු ලෝක සත් සියලු ලෝක සත්ත්වයින්ට මුදිතා ශීර්ෂයෙන් අනුමෝදනා ශීර්ෂයෙන් මේ පින හදා බෙදා ගන්න. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ඨා ච බුම්මණ්ඨා දීවානාගාමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මණ්ඨා දීවානාගාමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා